පරිණාම සිලුම් දෙනා නත් ධර්මදේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පාවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යදා විපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ යායනෝ බ්‍රාහ්මනස්ස ඒ සබ්බ කාංකාවපයන්ති සබ්බා යත්තෝ පජානාති සහේතු ධම්මාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුක ගත කරන අවස්ථාවක් මේ වැඩමුළුවේදී අපි භාවනා සම්බන්ධ භාවනාවට අදාළ ධර්ම දේශනා මාලාවක් වශයෙන් දිනපතා කාලය ගනිමින් අපි අවධානය යොමු කරේ මේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවේ නැත්නම් හේතුඵල ධර්මතාවයට ඒ අනුව අපි මේ වෙනකොට දින 8ක් ගත කරලා තිනවා මේ 8 වෙනි දවසේ ධර්ම දේශනාවේ. ඉතින් ඒ අනුව පටිච්චසමුපාදය යටතේ ඉදප්පච්චේතාවය යටතේ එතන හේතුඵල ධර්මතාවය අනුව ඒ ද්වාදසාකාරය පවත්තන අවිජ්ජාපච්චය සංඛාරාදි වශයෙන් සර්වචන් වහන්සේ විසින් පෙන්වවා දාරන්ට යෙදුණු කරුණු අපි එකින් එක එකින් එක ඒකත්තනාය ක්‍රමයට එකක් ටිකකට සම්බන්ධ වෙන ආකාරය බලමින් පැමිණියා. ඒකෙන් අපි අද ඉන්නේ අපි ගිතා ඊමාර කරේ වේදනාව නිසා නැත්නම් යම් කිසි විඳීමක් නිසා තෘෂ්ණාව පහළ වෙන අවස්ථාව දක්වා. ඒ අතරමැද මේක නානත්තනයි ක්‍රමයට මේ හරියටම එකක් නිසා එකක් පහළ වෙනවම නෙවෙයි ඒක ප්‍රධාන ධර්මතාවයේ වශයෙන් බලනකොට එකින් එකට සම්බන්ධතාවය තිබුණාට මෙතන ධම්ම ධර්මතාව රාශි එකිනෙක අතර අන්තර් සම්බන්ධතා පවත්වන බවට නානත්තනයි හැකී ක්‍රමයට නානා ආකාර සම්බන්ධතා කියන බවට අපි එතන එතන හැකිතාක් නිදර්ශන ඉදිරිපත් කරගත්ත විශේෂයෙන්ම අපි කරගෙන යන මේ භාවනාවට අදාළ වෙන විදිහට ඒ වගේම තමයි මේ පටිච්චසමුපාද ක්‍රමයේ මේ ඒකත් ණය කියන එකට එක වේකී සම්බන්ධතාවයට අමතරව මේ නානත් ණය කියන එක අපි දැන් ඉදිරිපත් කරගත්ත කරුණු දෙකයි ඊට අමතරව තියෙනවා අව්‍යාපාර ණය කියලා මේ කිසිම ධර්මතාවයක් තව ඊගාව ධර්මතාවයේ පහළ කිරීමට ව්‍යාපාර කරන්නේ ඒවා මේ සිදුවි එන්නතුව මේ අවිද්‍යාව මම සංස්කාර පහල කරන්න ඕනේ කියලා ව්‍යාපාර කරන ගතියක් මේ එළවන ගතියක් නොවුනොත් මේ හරියන්නේ නැහැ කියලා කල්පනා කරන ගතියක් අවිද්‍යාවේ නැහැ අවිද්‍යාව කියනකොට සංස්කාර පහල වෙන්න පුළුවන් ඒක සිදුවීමක් එතකොට යම් වෙලාවක සංස්කාර ප්‍රදනම් කරගත්තා ධර්මතාවය තියෙනකොට ඒක තුල විඥානය පහළ වෙන්න පුළුවන් මේ සංස්කාර පහළ කරවම නෙවෙයි ඒ ඒ தত্ত্ব තියෙනකොට එහෙම වෙන්න පුළුවන් හදිහට කාටයක් පොළොවට වැටිලා ඒකට වතුර වැටිලා අවශ්‍ය උණුසුම ලැබුණොත් පැලේ ඒ ඇටේ සජීවී ඇටයක් නම් පැලවෙන්න පුළුවන් නමුත් ඒකම කාරණාවක්වත් මම මේ ඇටේ පැල කරන්න ඕනේ කම කප්පන්න ඕනේ තිකිල්ලක් මත කරන්න ඕනේ කියලා ධර්මතාවය අන්නේ වගේ අවිද්‍යාව කිසිසේත්ම සංස්කාර ඇති කරවීමේ ධර්මතාවයක් නැහැ. ඇති වෙන්න පුළුවන් හේතු සපයලා දෙනවා. ඒතර සංස්කාර ඇති වුණාට පස්සේ විඥානය පහළ වෙනවා. මේ හැම පුරුකක් අතරම තියෙන්නේ අනාත්ම ස්වરૂපයක්. නමුත් ඒක ලෝක න්‍යාය ධර්ම විදිහට මේ ඇති කල්ලි මේ වන්නේ. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නැති නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන ඒ ධර්මතාවය කවුරුත් කරවන එකක් නෙවෙයි. අනාත්ම සිදු වෙන දෙයක්. මේක කියන අව්‍යාපාර නැහැ කියලා. එහෙම නොවුනොත් මේ වේදනාවක් අපි මේ දැන් සාකච්ඡා කරනකොට ගත්තාම වේදනාවක් ඇතිවෙනොත් තණ්හාව පහළ විය යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. අව්‍යාපාරව සිද්ධ වෙනවා. තණ්හාව කියනකොට වේදනාවක් මේ වේදනාව කියනකොට තණ්හාව පහළ වෙන තැන ඉඩ වැඩි. ඒ නිසා කවදාකවත් මේ අව්‍යාපාදනාය කියන ධර්මතාවය මේ පසු කාලීනව මේ දාර්ශනිකව ඇති කරගත්ත අදහසක් තියෙන කෙනා මේ නීතිවාදයකට වැටෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් වේදනාවක් වෙනොත් ඒ විදිහට අනිවාර්යයෙන්ම තණ්හාව පහළ වෙ යුතුමයි කියලා ස්ථිරසාරව කාටවත් ඒ නිසායි වේදනාවක් පහළ වුණත් ඒ වේදනාව මත සතුටුමත් වෙනවා නම් අප්‍රමාදී වේදනාව පහළ වෙනකොටම වේදනා මෙනෙහි කරන්න පුළුවන් නම් තණ්හා පහළ නොවෙන්න වග බලා ගන්න පුළුවන්. නැත්නම් පහළ වෙන තණ්හාව අඩු කර ගන්න පුළුවන්. ඒ නිසායි අපිට මේ සාන්තියක් තියෙන්නේ මේ නිවන. නැත්නම් සංසාර ගමනේ ගැලවෙන්න පුළුවන්කමක් තියෙන නිසා ඒකෙදී නියති වාදයක් තියෙනවනම් අපිට කියන්න වෙනවා කවදාකවත් අපිට අපේ කර්ම ගෙවලා තමලා නිවන් දකින්න හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම කර්ම තියෙනවා. නමුත් ඒ කර්ම තියෙන ඔක්කොම ප්‍රතිසන්දෙන්න ඕනේ කියලා කිව්වොත් එක නීති වාරයක් වෙනවා. සර්වඥාන්සේ ඒකට කැමති නැහැ. ඒ කියන්නේ කුබ්බේකට හේතු වාදේ නියත වාදේ කියලා කියන්නේ පෙර කල හේතු නිසාමයි මේ සියල්ලම ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ කාලේ <clears throat> බාහන භාවනා කරුවත් එන්න තියෙන දුක් වලින් කිසි වෙනසක් වෙන්නේ නැහැ. තණ්හා පහළ වෙන අඩුවක් වෙන්නේ නැහැ කියලා ඕනම කෙනෙකුට මේ බණක භාවනාවක ධනක මේනක වටිනාකම නැති කරන්න පුළුවන් නියති වාදයට වෙනවා. නමුත් මේ අභ්‍යාපාරණය එහෙම නැත්නම් මේ ධර්මතා මේ මේ හේතු වෙන කල්ලි මේ මේ දේවල් පහළ ගිය හැක්කේය කියන. සිදුවිය හැක්කේය කියන. අභ්‍යාපාරණය ගන්න කෙනෙක් කවදාකවත් Taman විශේෂී හෝ අනු විශේෂී හෝ මේ බුද්ධයාට මෙහෙම විය යුතුයි. මම මෙච්චර මෙච්චර බින් කළ දෙන සමට මෙහෙම විය යුතුයි කියලා එහෙම නියතකට වැටෙන්නේ. එහෙම නියතිවාදයකට වැටුණොත් අපි මේ වෙන දේවල් එහෙම නියතිවාදයට අනුව නෙවෙයි විද්ද වෙන්නේ ප්‍රසිද්ධ වෙන්නේ විවිධ හේතු මත ඒ නිසා අපිට අපි කියන බණ ඉදිරිපත් කරන දාර්ශනික අදහස් ඔක්කොම මේ නිෂ්ප්‍රභ වෙන්නේ කියලා. ඒක අපේ අභ්‍යන්තර මානසිකත්වයට ලොකු ගැටුම් ඇති වෙන්නේ. ඒ නිසා අභ්‍යාකරණය හරි ලොකු සාන්තියක්. මේ ඇති කල්ලි මේ වන්නේ. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන මිස මේ ඇති කල්ලි මේ විය යුත්තේ කියලා නැහැ. එහෙම නීතියක් ඇත්තේ නැහැ. ඉතින් එහෙම මගේ ජීවිතේ මම දැකලා තියෙන එකක් තමයි අපි මම මම ගැන කල්පනා කරනකොට අපි යම් ව්‍යාපාරයක් අපි ආයෝජනයක් කරනවා එහෙම නැත්නම් අපි පිනක් කරනවා නැත්නම් පාඩමක් කරනවා විවාහයකට පාඩමක් අපි ඉඳ ගන්නවා අන්න ඒවා දැල් කෙරුවට පස්සේ අපි ඒකෙන් අපි මහන්සි වුණාට ඒ වගේම පේන්නේ ඒකට අපි දම්පින් දුන්නා දම්පින් නොදෙන මනුස්සයක සැප වැඩි අපිට සැප අඩු වගේ තත්ත්වෙ පේන්නේ ඉඳී තියෙනවා ඒ වගේම දෙන්නේ එකම මුදල ආයෝජනය කරලා දෙන්නත් ලැබෙන මේ ප්‍රතිලාභ වෙනසක් ඇති වෙනවා. අන්නේ වෙලාවෙදී අපි මේ කවුරුවත් එක්කවත් ගහපා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ලෝකෙ හිටි වෙන්නේ එහෙම එම වගකීමක් සහිත විදිහට නෙවෙයි. ලෝක න්‍යායට අනුව ඒ නිසා අපි නියතව මේක විය යුතුයි කියලා දැඩි බන්ධනයකට නෑ. කොයි දෙයකට පුරුදු වෙන්න පුළුවන් ගැතියක් මේ අභ්‍යාපාරණය ගන්නවනම් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකේ කවුරු හරි මැව්වා නෙවෙයි මේ හේතු ධර්ම කියනකොට ධර්ම පහළ නිසා පරමාත්මයක් පරම ආත්මයක් තීනමාන කියන අදහසත් දැඩිව ගන්න වෙන්නේ නැහැ මේ නියත වාදී අව්‍යාපාරමය ධර්ම. ඒ වගේම දැන් මා තුල ආත්මයක් තියෙනවා ජීවාත්මයක් කියලා. ඒක අර පරමාත්මයෙන් කැඩලා ගිය කොටසක්. ඒ නිසා මේ ජීවාත්මේ වැඩ කරන්න ඕනේ මෙන්න මේ මේ තාලෙට. මම මේ මේ කෙරුවොත් මට මේ මේ දේවල් ලබන්න ඕන කියලා කරන මොනම දෙයක් හරියන්නේ. ගොඩක් වෙලාට පිටින් ක්‍රමෙන් මේ වැඩ කරනවා. ඒකට හේතුව ඒ වැඩ කරන්නේ ඒ වගකීමක් ඇති න්‍යාය ධර්මයක නෙවෙයි අව්‍යාපාර ණයකට. ඒ නිසා අව්‍යාපාර ණය හොඳට තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා තුළ මේ ජීවාත්මයක් පවතිනවා, ස්ථිර සාරාත්මයක් පවතිනවා. එහෙම නැත්නම් පරමාත්මයකින් තමයි මේවා මෙහෙවන්නේ කියලා ඒ මූලික මනෝකාරය පිළිබඳ අදහස නිකන් බොල් වෙනවා. ඒක නිකන් කොම්බයක් වගේ විතරක් කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ අව්‍යාපාරණය මේ පරිච්ඡමුපාදයට සම්බන්ධ කරලා තේරුම් ගැනීම අපි ලබන ආනිසංසය. නමුත් මේ අව්‍යාපාරණය වරද්දවල ගත්තොත් ඒතර කියන්නේ තියෙනවා බින්ගිරුවත් පෙන්කේ පවුගිරුවත් ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් හොඳ කිරුවත් නරක කිරුවත් ඇති වැඩක් නැහැ. මේක සිදු වෙන්නේ අමුතුම තාලයකට නම් අපි මොකටද මහන්සිලා පින් කරන්නේ. අපි මොකටද මහන්සිලා මේ සුචරිතවාදී වෙන්නේ කියලා ඒ අක්‍රීය වාදයකට වැරද්දක් තියෙනවා. ඒක නිසා අපි මේක දෙකට කඩලා දැනගන්නකොට අපි කල යුත්තේ කිරීමේදී කිසිසේත්ම නරකයි ඔය වගේ ලේසියටත් පහසුවට කරුණු හොයලා කල යුත්තේ කිරීම ප්‍රමා කරන්න. නොකල යුත්තේ නොකිරීමට ප්‍රමා කිරීමට අපි අව්‍යාපාර ණය හේතුව ගන්න නරකයි. එකම මේක පාවිච්චි කරන්නේ අපි කල යුත්ත කළත් නොකල යුත්ත නොකළත් අපකරා පැමිණෙන විපාක වාට ප්‍රතිඵල ලබනකොට කිසිම අපේක්ෂාවක් කරන්න හොඳ නැහැ. ඔන්නෝලක හරිය අමාරුයි කෙනෙකුට කියලා දෙන්න. අපෙන් කල යුත්ත කරනකොට කිසිම තත්ත්වයකට කිසිම කොන්දේසිකට යටත් නොවි කලයක උපරිම කරන්නේ. නමුත් අපි ආපහු බලාපොරොත්තු වෙනකොට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න අයිතියක් ආත්මයක් අපි මේ න්‍යාය ධර්මත් එක්ක නැහැ. ඒවා අව්‍යාපාරයි. නිසා මේ අව්‍යාපාරමය තේරුම් ගත්තට පස්සේ පටිච්චසමුප්පාදය අපි ඉගෙන ගත්තට භාවනාවට හරියන්නත් ඉඩ තියෙන එක නොහරියන්නත් ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දිගටම මේක ගෞරවයෙන් ඉගෙන ගන්න. මේක ඉගෙන ගත්තට පස්සේ හරියන්න ඕනේ භාවනාව වෙන ගත්තට වැඩිය වෙනත් ගන්න වැඩිය මට හරියන්න ඕනේ කියලා එහෙම නියාමයක් එහෙම පොරොන්දුවක් මේකේ නෑ. නමුත් එහෙම නොවුනත් අපි කතා දෙන්නේ නෑ දිගට කරගෙන යනවා. අන්න එතනදී තමයි අපි මේ ධර්මයට ගෞරවයෙන් කටයුතු කරනකොට මේ න්‍යාය ධර්ම තේරුම් ගන්න ගන්න ගන්න ඒ පුද්ගලයා සමාජයට බරක් නොවන තමන්ගේ වැඩවලදී අනවශ්‍ය තීන්දුවක් කරන මෝල් ගස් කිල්ලා වගේ නමන්නල தත්ත්වයට යන්නේ. එන්නේ එන්නේ ඕනම ප්‍රශ්නයක් ආවොත් තමන් යටහත් පහත් වීමෙන් ඉවසීමෙන් ඒ ප්‍රශ්නට උත්තරේ හොයන මිසක් මූල ධර්ම ඉස්සර කරගෙන වාදය ඉස්සර කරගෙන මත ඉස්සර කරගෙන අනවශ්‍ය ප්‍රශ්න කරන්නේ ඒක හොඳටම ක්‍රියාත්මක කරන්න පුළුවන් තැන තමයි මේ අවිජ්ජාපච්චය සංඛාරාදී වශයෙන් මේ පටිච්චසමුප්පාද ක්‍රියාදාමයේ වැඩ කරන යනකොට හොඳට තේරෙනවා මේවා ඉගෙන ගත්තයි කියලා අපිට අවශ්‍ය දෙයක් ඉදිරියට වාසියට තකින් ඉදිරියට ඒකේ තමන් අල්ලන හැටියෙන් තමයි ඒ නිසා අකිරිය වාදයකට යනවනම් එතකොට තේරුම් ගන්න ඕනේ මේ අව්‍යාපාර ණය කියන අව්‍යාපාර ණය කියන එක වරදොල තේරුම් ගන්න. එහෙනම් අහේතුක දික්කයට යන්න පුළුවන්. හොඳ නරක කොහෙද කරුවත් නරක කරුවත් හරියන මිනිහට හරියනවා නැති මිනිහට නෑ. ආදි වශයෙන් විවිධ මත නියම හේතු පාදයකට තොරව අදහස් මත වීම තමයි මේ අභ්‍යාපාරණය කියන එක වරදොල කියන්නේ. ඒක නිසා පරිසම්පාද කරගෙන යනකොට අපිට සමහර පුරුක් පමණයි තේරෙන්නේ. අනේ පුරුක් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්නම් මොකද ඒක බන්ධනයක් නෑ අපිට. අපි මේක කටපාඩම් කරාට අපි හදාගෙන තේරිය යුතුමයි කියලා. එහෙම වටපාඩම් නොකරපු නොහදාරපු කෙනාට භාවනා දුවට වැඩි තේරෙන්නත් ඉඩතියි. ඒක වළක්වන්නත් අපිටයි කියන්නේ. නමුත් ඉවුව කියලා අපි නිකන් ඉන්නේ නෑ අපි කලේට භාවනාවක් කරනවා හැදෑරීමක් කරනවා. ඒක තමයි අපිට වැඩි ආරක්ෂාවක් සැලසෙන්නේ. ඊටත් වැඩි මේකේ නව්‍යාවාර්ණයටත් වඩා ඒවන් ධම්මතා කියලා නයක් තියෙනවා. මේ තමයි ඒකේ ධර්මතාවය කියලා. ඒද ඒ න්‍යායත් මේ පටිච්චසමුපාදයේ පුරුක් 12 දිම වැඩ කරනවා. ඒ වගේ ධර්මතා මේ තමයි ධර්මතා. ඒක ධාරේ ලෝක න්‍යාය, චිත්ත න්‍යාය, ධම්ම න්‍යාය, කම්ම න්‍යාය වශයෙන් ධර්මතා කියනවා. ඒ ධර්මතා කියනවා නම් ඒක තේරෙනවා කිරි එලකිරි අරගෙන ඒකට මොහොන් ධර්මයක් පස්සේ දී කිරි මිස ඒකෙන් පොල් තෙල්ලත් භූමි තෙල්ලත් හැදෙන්නේ ඒකට කිරි තියෙන්නත් ඕනේ, ඒකට නියම උෂ්ණත්වය තියෙන්නත් ඕනේ, ඒකට බොහොම වැටෙන්නත් ඕනේ. එතකොට ඉන්දිය කිරිමයි හැදෙන්නේ. ආයෙ වෙන වෙන දෙයක් වෙන්නේ එහෙම නීති පද්ධතියක් ලෝකේ තියෙනවා. ඒ දී කිරි වලින් මෝරුවෙන් කරන්න පුළුවන්. එතකොට ඒකේ චීස් හම්බේ. ඊට පස්සේ බටර් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක න්‍යාය ධර්ම වගේක් තියෙනවා. ඒ න්‍යාය ධර්ම දන්නේ නැත්තම් ඒ තමයි සර්වඥාන්තික තියෙන තේරෙත් උන්වහන්සේගේ න්‍යාය ධර්ම හොඳට පේනවා. ආනේ පේනි සමාජේ කවදාකවත් යමක් දැක්ක පරිදෙට ඒ මතු පිට සම්මුති අවබෝධයෙන් කවදාක නිශ්චිත වෙන්නේ නැහැ. හැම වෙලාවකම විවේක ගන්න වෙලා ගන්නවා ඒකට හේතු ධර්මයේ බලලා ඒ හේතු ධර්මයක් මේකත් අතර සම්බන්ධතාවය බලනකොට විනිශ්චයට එන්න ටිකක් පමණයි. ඔකට තමයි ඉවසීම කියලා කියන්නේ. විනිශ්චය හදිසි කරන්නේ අනුලප්පුවා. මිනිස්සු හදිසි කෙරුවොත් කොරස් කට ඒවත් අත දාගන්න වෙලාවක් වෙන්නේ. කොරස් කට කට නැති වෙනවා. නමුත් හොඳට විවේකී විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය තියෙනවා මේ කිසිම ධර්මතාවයක් අපිට ඕන තාලෙටවත් අපේ වාසියට අපේ ජීවිතේ නෙමෙයි ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමේ දැනගන්න නම් මේ ඵලයේ ඥානෙ විතරක් විලමදි හේතුයේ ඥානෙ හොයන්න. මේ හැම දෙයක්ම සිද්ධ වෙන මොකක් හේතුවක් අන්නේ ඵලයේ දිහා බලලා ඒකට කල්ප සංහාල කෑ ගහලා දැවෙන ප්‍රශ්නයක් ඒක උත්සන්න ප්‍රශ්නයක් වඩපත් කර ගැනීම තමයි මේ ලෝකයාගේ ස්වરૂපය. නමුත් ඥානවන්තය හැම වෙලාවෙදීම ඒ සෑම දෙයක්ම සිදුවෙන්නේ හේතුවක් නිසාය කියලා හේතුව දැනගැනීමට පෙළඹෙනවා. ඒක තමයි මේ මම සබවතනට විචාර කරන්නේ සිංහාට ගලක් ගැහුවොත් සිංහා ගල දිගේ ලවන්නේ නැහැ. හොඳට බලාගෙන ඉන්න කොහෙන්ද ගල ආවේ ඌ හේතුව වෙන හේතුව නැති කරනවා. බල්ලෙකුට ගලක් ගැහුවොත් බල ගලපිගේ දුවගෙන ගිහලා ගලහනවා. උට කවදාකවත් වෙලාවක් නැහැ ගල ගහක් පැත්ත හොයන්න. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දුහිතෝ බල ප්‍රතිපත්‍ය ක්‍රියාත්මක කරන්න යන්නේ පාසිංග ප්‍රතිපත්‍ය ක්‍රියාත්මක කරන්න. මොන දෙයක් වුණත් ඒක පිළිබඳ හදිසි විනිශ්චයකට යනවා. ඒකට අපිට තියෙන ලස්සන වචන තමයි අපන්නක ප්‍රතිපදා කියලා. අපන්නක ප්‍රතිපදා කියන්නේ ওই දේ වෙන්න පුළුවන්. කියන එක අවිරුද්ධව බාර ගන්න. මේක මෙහෙමම විය යුතුයි මෙහෙමම නොවිය යුතුයි කියලා අන්ත දෙකට වැටෙනවා. ඒ වැටෙන්නේ නැති වෙන්න නම් මේ පටිච්චසමුප්පාදයේ තියෙන ඒවන් ධම්මතාවය කියලා ඒක තමයි ඒකේ ධර්මතාවය කියලා ඒ ධර්මතාවය නම් ඵලයෙන් අතර වෙන නරකයි හේතුවට යනවා. අපි සාමාන්‍යයෙන් ওই දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තිබ්බට දුකට හේතුව තමයි නැති කළ යුත්තේ. දුක්ඛේ ඥාන මේ දුක්ඛ සමුදය ඥාන. අපි ඉස්සරහින් දුක පෙන්නවාට ඒක තමයි ඵලය. ඒ ඵලය ඇතුළේ තියෙන සමුදයට ඒකත් අපි භාවනා මාර්ගය වෙලා තියෙන සමුදය නැති කරන්නයි. ඵලය නැති කරන්නේ දුක නැති කරන්නේ ඉස්සෙල්ලා තණ්හාව නැති කරොත් දුක නැති කිරීම වෙයි. දැන් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන දෝෂය තමයි තියෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝග ලක්ෂණ නැති කරන්න උත්සාහ කරනවා. කොච්චර නැති කිව්වත් රෝග හේතුව තියෙන්නේ ඉඳී තියෙනවා. ආයුර්වේද ක්‍රමයේ හැම වෙලාවෙම රෝග මූලය හොයනවා. ඉතින් හිමීට ලිද්දේ. මොකක් මෙහෙත් පොඬ වෙනවා. නම සුද්ධ කෙරුව සුද්ධයි. ඉතින් අද ඉන්න කට්ටියට එහෙම හේතු හොයන ඉඳ වෙලාවන්නේ විජහට දුවන්නේ අර රෝග ලක්ෂණ වලට වෙදකම් කර නැත්නම් ඉතින් මුළු ලෝකෙ පිළිකාවක් වෙලා තියෙනවා මේ ඇලපති වෛද්‍යකම. නරකක් නෙවෙයි මම කියන්නේ මේ තියෙන දෝෂය. ඒ වගේ මුක්ත ඥානාදීකාර නිවන පෙන්නලා දෙනවා. නිවන පෙන්නලා දුන්නාට නිවනේ ලබන්න නම් කරගත්තේ නීගාඩේ නිබ්බානාව ප්‍රතිපදාව ආරක්ෂා කරන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. ඒ නිසා ඉස්සරහින් කියන්නේ ඵලයේ නිවන උනාට ඒ බඳා කල යුත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන එක. ඒ වගේ තමයි මොනම ජීවිතේ සිද්ධියක් වුණත් Tamange වේවා, දරුවන්ගේ වේවා, ශිෂ්‍යයන්ගේ වේවා, කාගේ මොනම දෙයකටවත් හදිසි විනිශ්චය කළොත් ඒ විනිශ්චය බොහෝම අවිද්‍යාවට බරයි. ඉවසිල්ලෙන් තීන්දුව කරන්න අපේ දරුවෝත් අපේ වට පිටත්වත් අපිට ඉඩ දෙන්නේ. ඒගොල්ලෝ මිනිස්ටර් කරන්න දෝ කියන කිසිම කැක්කමක් නෑ, පපුවක් නෑ, මොනවා කිව්වත් ගණන් ගන්න නෑ කියලා ස්කෑන් පටන් නමුත් ඒ ලෝකයා කියුවයි කියලා අපි හදිසියෙම මොනවද එළුණාට ජීවන yaadෙන්නේ. ඒ නිසා විවේක වෙන්න වෙනවා. පටිච්චසමුපාදය කරනකොට මුලධර්ම වශයෙන් හෝ එතන පටිච්චසමුපාදයේ තේරුම් ගැනීම සඳහා සතිය සමාධියෙන් කටයුතු කරනකොට හෝ ඉවසීමෙන් තමයි අපිට yaadන තීන්දුවකට එන්න පුළුවන්. එතකොට අපිට මේකේ තියෙන ඒකත්තනායකමේ, නානත්තනායකමේ, අව්‍යාපාරනායකමේ, ඒවන් ධම්මතානායකමේ මේ සෑම දෙයක්ම හොයලා බලලා විනිශ්චය කරනකොට මගේ ජීවිතේ මම දැකලා දෙන ඒක විනිශ්චයක් ඕනේ නෑ. වැඩි එක්කම විනිශ්චය ඉවරයි. ওই කඩියු තක්කමුක් ඔය කඩියුලිය තමයි විනිශ්චය ඉල්ලන්නේ. ඒ විනිශ්චය වලින් වෙන්නේ අපි අනවශ්‍ය කර්ම රැස් කරන්නේ. ඉතින් හොඳට ඉවසන්නේ සිද්ධිය විග්‍රහ කරගෙන යනකොට විනිශ්චයක් ඕන කරන්නේ අන්න ඒ වගේ මේ පටිච්චසමුප්පාද ධර්මතාවල තියෙන ගොඩාක් අපේ එදිනදා ජීවිතේට හම් වෙන ප්‍රශ්න සදාකාලික විසඳන ක්‍රම. නැත්නම් తాවකාලික විසඳන ක්‍රම නැත්නම් කෙටි කාලින විසඳන ක්‍රම. මේ හැම දෙයක්ම ඕනේ නමුත් දැනගන්න ඕනේ මේක මේ తాවකාලික විසඳුමක්. මේක මධ්‍ය කාලින විසඳුමක්. මේක තමයි ස්ථිර කාලින විසඳුමක් කියලා දන්නවනම් අපිට ඒකෙන් ආපහු ඉතුරු වෙන කන්දොස් කියලා ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ඒවං ධර්මතානාය කියන මේ ලෝකේ ධර්මතා වගයක් කියන එකට අපි ඉඩ දෙන්න ඕනේ. අපි ඉක්මන වෙලා බෑ කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට කවදාකවත් මේ අහි අන්‍ය අසම්බන්ධ අහේතුක හේතුකින් අහේතුක හේතු පහළ වෙනවා කියන මේ විෂම හේතුක දික්ටි අහේතුක දික්ටි කියන එකට එන්න වෙලාවක් නෑ. යා හොඳට බලලා මෙන්න මේ හේතුව නිසා මේක පහළ වෙනවා කියන ධර්මතාවයට එකතු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක වරදවා ගත්තොත් එහෙනම් ওই ධර්මතාවයට දෙදී අපි නිකන් ඉමු කියලා අර වාරණ නියතිවාදයකට වැටෙන්න කියනවා. එහෙම නැත්නම් මේ මොනවාක්වත් අපි නොකර හිටියත් ලෝකේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැtei කියලා අක්‍රීය වාදයකට වැටෙන්න තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර Taman කරුණාවෙන් මෛත්‍රී මුදිතාවෙන් කළ යුතු වැඩ පැහැදිලි. කොනට වැඩි ඉක්මනට අඥාන අපේක්ෂාවකට වැටෙන්න පටන් ඒ නිසා කිසියම් තැනක මේ ධර්මතා කේවල ධම්මතාමය ව්‍යාපාරණය නානත්තනය ඒකත්තනය කියන කොයි වෙලාවකත් අප්‍රමාද කරන්න එපා ප්‍රමාද කරන්න කියලා බණක් නම් කියන්නේ කලිට කියන ප්‍රමාද වෙන නරකයි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා ඒක තමයි මේකෙන් අවසාන වශයෙන් ගන්න තියෙන්නේ කලිට කියනකට ප්‍රමාද වෙන්න එපා නමුත් ප්‍රතිපද ඉක්මනින් බලාපොරොත්තු වෙන්නත් එක්ක. ආනි ඒක කනබන්න මේ වේදනාව නිසා තණ්හා ඇති වෙන දිහා බලනකොට වේදනාව ඇතිවීමේ හේතුව දැක ගන්න. තත් හේතුව සහිතව වේදනාව දැක ගන්න නම් වේදනාවේ මුලමැද අග තුන දැන ගැනීම ඉතාම වැදගත්. එහෙනම් වේදනාවේ ඉන්නකොටම පළල ප්‍රතිකරණ කරන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් වේදනාවේ ස්වરૂපය දක්වන්න බැරි නිසා අපි වෙදකම් කරන්නේ මොනකට? ඇතුළේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වේදනාව සැප වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් ඒ වේදනාවේ මුලමදායක දැකීම තමයි අපි විපස්සනා කියන්නේ. සැප වේදනාවක් ආවත් ඒක ඉක්මන් කරගන්න හදිස්සි වෙන නරකයි. ඒක ඇවිල්ලා යන හැටි දැක්කොත් අපිට තේරෙනවා කොයි සැප වේදනාවක් වුණත් යනකොට දුකයි. ඒ වගේම දුක් වේදනාවක් කෙනකොට අපිට පීලා දාන්න කරදර කරන දැඟලුවාට හොඳට බලන්න දුක් වෙනවා යනවා දකිනකොට ඒක සැපයි. මේ දෙකෙන්ම මේ දෙකම හොදන්නේ හිටියොත් දෙකෙන්ම අන්තිමට ඉතුරු වෙන මන්දි ටිකට කියනවා තණ්හාව කියලා. සැප වේදනාවක් එනකොටම ඒක එනකොටම කඩාපැටලා ඒක ලොකු කරගන්නට බදා ගන්න, ලං කර ගන්න මගේ කියන උත්සාහ කළොත් ඒක යනකොට තියෙන දුක් පැත්ත අපිට දැක ගන්න බැහැ. එතකොට ඒ සැප වේදනාව පිළිබඳ තෘෂ්ණාව ළඟ පහළ ඒ වගේම නරක වේදනාව, දුක් වේදනාව එනකොට අපි ඒක නැති කරන්න, විනාශ කරන්න, නැති බංගස්ථාන කරන්න මෙහෙවුනොත් අපිට ඒක යනකොට තියෙන සැප දැක ගන්න කවදාකවත් හම්බෙන්නේ එතකොට අපි මේ නරක දුක පැමිණි නිසා මට එන්න තිබුණු සැපක් අන්න අර අහවල් අහවල් හොඳ දේවල් නොලබනා යන නේද කියලා අර එන්න තියෙන සැපක් හේතු කරගෙන මේ පැමිණිච්ච දුකත් එක්ක අපි ගැටීම ද්වේෂය පාලනය. ඒ නිසා දුක් වේදනාවක් නම් යනකොට ඉබේම අපිට තේරෙනවා කරදරනකොට යට යන්න දුන්නොත් එනකොට තියෙන මොනත නෙවෙයි දෙන්නේ යනකොට. ඒක නිසා කියන දුක් වේදනාව කතා කරනකොට ඔය යකාවේ කියන තරම කළු පාට නැහැ. පොඩ්ඩක් මොන දිහා බලන්න. දුක් වේදනාවෙන්කොට පොඩ්ඩක් මොන දිහා බලන්න මොකද වෙන්නේ කියලා. ඔය දැනට ඔය power of now කියන පොත ඒ කියන කාටොලි කියන මහත්මයා එයා ඇත්තටම ජීවිතේ විවරණ 100%ක්ම කරකිරිය. එහෙම නැත්නම් සීදීන සාගන්න ගිහිල්ලා දවස් 3ක් ඒ රසායනික ද්‍රව්‍ය ළඟ තියාගෙන ඒකත් එක්ක ඉඳලා තියෙනවා. මට මරණත් ඇති වැඩක් නැහැ. ජීවත් වෙලා වැඩක් නැහැ. මොකද අන්තිමට ඉතාමත්ම බියලවන සුළු නපුරු හීනකින් නැගිටලා මුඩුවගේ ගැහෙද්දී අර තේරෙන තන තරික මොහොතක්වත් ඉඳලා බෑ. හිටියයි කියන මේක සනීපුණයි කියලා ජීවිතේ වැඩක් නෑ. මට තවත් මේ ජීවිතේ මේ දුකත් එක්ක ඉන්න බෑ. ඉඳලා වැඩක් නෑ. මොකද්ද මේ අපි කරන ජීවිතේ කියලා ඒක සම්පූර්ණ බංකොලොත් එක්ක එහෙම නැත්නම් නැතිනාස්තික හිතේ ආවට පස්සේ ඒක පාඩට හිතලා කියනවා මේ මාත් එක්ක මට ඉන්න බෑ කියනවා මම කියන්නේ කාටද මට කියන්නේ කාටද කියනත් එක්කම අර වේදනාවට තියෙන ද්වේෂය වෙනුවට ඒ ද්වේෂ වේදනාව හරහාය අන්තිම දුක්ඛ නාස්තික දුකක් හරහායමක් වෙනකොටම ඒක විශාල බය පිළිසීම් සහිතව ගිහිල්ලා පූර්ණ ආලක්ෂාව සහිත පූර්ණ ආලෝකයේ සහිත විශාල ශක්තියකට ඇදීගෙන යන බව වැටහෙනවා. එච්චරයි. ඊට පස්සේ මනුස්සය ඉපදෙනකොට නැවත ලෝකෙට තියෙනකොට එයා ලෝක ගුරුවරයෙක් වෙලා වේදනාව පිළිබඳ අන්තිම ධර්ම සාහිත්‍ය කෙනෙක් බවට පත් වෙලා ලෝකයට මේක කියන්න කියන්න කියන්න ලෝකයට ඒක කරගන්න පටන් ගන්න තියෙනවා. මේ දුක දිහා දුකේ මූණ දිහා බැලුවොත් දුක සම්පූර්ණ වෙනත් දෙයක් වගේ පත් වෙනවා. එතකොට අර කුෂ්ණාව ඉස්සර දුකේ තරහින්නේ මොකද ඒක වෙන්නේ අනිවාර්ය දුකක් එනකොට දුක නිසා අනිවාර්යයෙන්ම තෘෂ්ණා පහළ වෙ යුතුමයි කියන දෙයක් නැහැ. නමුත් 99.99ක් වෙන්නේ නම් දුක එනකොට වේදනාවක් එනකොට සැප දුක වේදනාවක් එනකොට තෘෂ්ණාව පහළ වෙනවා. මේක තමයි ධර්මචර්යාවන්ත ඉස්සලා බුදු වෙච්ච ගමන් උදාහරණ දාතාවක් වශයෙන් සඳහන් කරේ. අනේක ಜಾති සංසාරං සන්ධා විශ්වං අනිපි සංඝහකාරං ගවේෂන්තෝ දුක්ඛා ජාති පුනක්ඛ කහකාරං චිත්තෝසි ගුණගේහං අකාරසි සබ්බාතේ භාසුකා භග්ගා ගහකෝටං විසංකිතා විසංඛාරගතං චිත්තං තණ්හානං khයමච්චකා අනේක ಜಾති සංසාරයක් මම සන්දහා විසං අනේ විසං පණු අනුව හැසිරුණා ලෝබැඳ ගියා නමුත් මට දකින්න හම්බුනේ නෑ අනේක ಜಾති සංසාරං සන්දහා විසං ගහකාරං ගවේෂන්තෝ මේ ගේ දුක නැති වඩ ගේ හදන වඩුවා ගෘහකාරකයා කොන්ත්‍රාත්කාරයා ගහකාරං ගවේෂන්තෝ හොයමින් මොනියවිදා දුක්ඛා ජාති පුනක්පුන මම මේ දුක් දෙන ජාති නැවත නැවත ලැබෙමි මේ ජාතිය හැමතැනම හෙව්වා ඉපදුනාට පස්සේ මේ දුක ඇති වෙන තැන කවදාකවත් වෙන්නේ අහුවෙන්නේ අනිවාර්යෙන් වේදනා පච්චය තණ්හායන තණ්හා සබාවෙ වැඩේ ගහකාරං දිට්ඨෝසි පුනගේ හනකාසී සබ්බාතේ පාසුකාමක ගහ කුටං සංකිත. ඒ ගහක ගෘහකාරය දැක්කේ කොහොමද? ඊගාව ආත්මිකේ හදන වඩුවයි දැක්කේ. මේ ආත්මිකේ හදන වඩුව එනකොට වැඩ ඉවරයි. තන දකින්න තියෙන්නේ ආය ධාතිය මොහිපති වේව සම්බන්ධ පරිේශණය පමණයි. මේ ඇතිවිච ධාතිය ජරාවට යනවා මරණයට යනවා මේ ව්‍යාධියටපත් වෙනවා කියන එක බුදුන්ට සාධාරණයි, තිරසනට සාධාරණයි, දේවදත්තට සාධාරණයි. ජාතිය තුනට පස්සේ ඒකේ ජරා ව්‍යාධි මරණ කවදාකවත් නැති කරන්නේ. මොකද ඒකට හේතුයි කියලා ඉවරයි. නමුත් අපිට පුළුවන් වෙන මොකද්ද මේ ජරාව නිසා, මේ ව්‍යාධිය නිසා, මේ මරණය නිසා මත්තේ જાතියක් ඇති නොවන තැනට එකයි අපි මේ භාවනාවෙන් යොමු කරන්නේ. මේ සර්වඥාන්සේ සතර පෙරණිමිත් දකින්නකොට ජරා ව්‍යාධි මරණ තුනම දැක්කා. දැකලා කලකිරුණා. කලකිරුණාට ජාතිය දකින්න බෑ. ජාතිය දැකීමේ ඉන්නේ උගාවක් වෙනක් දෙයක්. මොකද මේක දන්න නිසාම හැම කෙනෙක්ම වදන කොට හැම කරුවලට කියලා හංගලා තමයි වදන්නේ. ඒසා ජාති දුක පේකනේ. ඒක ලෝකේ සාමාන්‍ය ශිෂ්ට සමාජයේ ඉහිර දාන්නේ නෑ. ඒ වගේම කිසි කෙනෙක් ඒක අවමංගලයක් විදිහට සලකන්නේ නෑ. හිතන්නේ ප්‍රසූතිය දරුවෙක් වැඩිම දරුවගේ ඉපදීම ලොකු මංගල කාරණාවක් විදියට. ඊට පස්සේ අපි කියන හැබැයි ඒ දරුවා ජරාවටපත් වෙන කාරණේ වයසටපත් වෙන කාරණේ මරණ කාරණේ. ඒකින් අහරේ සතේ කාශයක් අරගෙන කියනවා පොල් ගහ කියන පැත්ත විතරක් මට දෙන්න රජිනි ගොළුව නැති එක දෙන්න. කවදාකවත් බෑනේ කාශි දෙපැත්තට තියෙන. අපි අපේ රජිනි විරුද්ධයි. අපි ඒ කාර්යය තුවාලේ නෙවෙයි. මේ පොල් ගහට පක්ෂයි. නිසා පොල් ගහ විතරක් දෙන කාසියක රැජිනි ගොළුව නැති කරලා. ඒ තරම් තාකතිරුකමක් තමයි ඉපදුනාට පස්සේ මේ ඉපදිච්ච જાතිය තුල දුක නැති කරන්න හදනවා කියන්නේ. එතකොට මේ චිත්‍රපටිය සංස්කරණය වෙලා ඉවරයි. ඕක අපිට එඩිට් කරන්න බෑ. අපිට එකක් කරගන්න මීට පස්සේ මෙවැනි જાතියක් නැති වෙන්නේ. ඒකටයි මේ ගෘහ කාර්යයක් දක්වන්නේ. එහෙමනම් මේ ඇති වේදනා මතින් මතු බව තණ්හාවක් ඇති නොවන විදිහට කටයුතු කිරීම පමණයි අපේ මේ ජීවිතේ මේක අපේ අවසාන ජීවිතේ නම් මේක වැඩි. අන්න එදාට වේදනාංශ අනිවාර්යම තණ්හාව පහළ වෙනවා කියන එකට අපි අභියෝග කරනකොට දැනට තියෙන මේ අද මේ ගත කරන වෙලාවේදී මතුවෙන වේදනාවක් අනුව තණ්හාව පහළ වෙනවා කියන එක කලින් ඔක්කොම හිතේ ඉවරයි. නමුත් මතුවෙන මතුවෙන වේදනාවක් අනුව අපි කරන්නේ. සීන් ඉන්නකොට අපිට තේරෙනවා මේ වේදනාව දිහා මුලමදාක බලන්න හිටියොත් වහා විනිශ්චයකටපත් නොවි සැප වේදනාවට දුක වේදනාවට සමාන ආකල්පයක් අපිට දක්වන්න පුළුවන්. අපි ප්‍රතික්‍රියා නොකරන ආකල්පයකට එන්න පුළුවන් නම් එයින් එන සැප දුක් දෙක සැප දුක් නැහැ කියන්නේ බෑ සැප දුක් තමයි. ඇති වෙන හැටි යාන්ත්‍රණය දැක දැක මත්තේ කවදාකවත් මෙහෙම සැප දුක් ඇති જાතියක් නැතු වේවා කියලා ප්‍රාර්ථනා නැති જાතියක් කියන හැඟීමක් නැති තැනටපත් වීම තමයි විපස්සනා භාවනාව කරන්නේ. එතකොට වේදනා නිසා අනිවාර්යයෙන්ම තණ්හා පහළ වෙනවා කියන එක අපි එතෙන්දි පිළිගන්නේ නැහැ. එතකොට ගහකාරන් දිට්ඨෝසී පුනගේහන කාරති. තබ්බාතේ පාසුභාවක ගහකෝතං විසංඛාර විසංඛාරතං චිත්ත. ති සංස්කාර කරන්නේ ඊට පස්සේ. සංස්කාර කරනවා කියලා කියන්නේ සැප වැඩි කිරීමට ව්‍යාපාර කරන්නේ නැහැ. දුක අඩු කිරීමට ව්‍යාපාර කරන්නේ නැහැ. ඔක්කොම සංස්කාර වෙනවා. පැමිණි දුක් පරිරහයි කියලා එන එක කාගෙන යනකොට අපිට මත්තේ જાතිය පහළ වීමට අවශ්‍ය කරන තෘෂ්ණාව පහළ නොවන තැනට අවස්ථාව ලැබෙන්නේ ඉඳී තියෙනවා. ආනි අවස්ථාවේ සම්පූර්ණ අවදිව ගත කරගන්න. ඒ අවස්ථාවේ සම්පූර්ණ සතියෙන් ගත කරනකොට අපිට තේරෙන පටන් අරගනි ඒක කවුරුත් ඇති කරන දෙයක් නෙමෙයි. අපි මේ අද කරන වැඩ නිසා තමයි මතු භවයට අවශ්‍ය කරන භවතුෂ්ණාව පහළ වෙන්නේ. ආනන්‍ය භවතුෂ්ණාව දිහා දකින්න සෑම වේදනාවක්ම සතියට යට කරන්න ඕන. ඔයකෙන් සැප දුක් විතරක් නෙවෙයි සැප දුක් මැද තියෙන අදුක්කම සුඛ වේදනාවටත් සතියට යට කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපි නොදැනගත කරෝ අවිද්‍යාවේ ගත කරෝ තෘෂ්ණාවේ කියන්නේ අසතියේ ගත කරොත් එහෙම නැත්නම් ප්‍රමාදව ගත කරොත් හැම සැපක් දුකක් අනුවම චේතනා භාවයෙන් සිටිනවා. සැපක් දුකක් අනුවම සකස් කිරීම සිටිනවා. ඒක හැබැයි හිතේ. උන්ට විය යුතුම නැහැ. එහෙම කරන්නම කියලා මමෙක් මේක ඇතුලේ එහෙම කරන්නම කියලා ජීවාත්මයක් මේකේ නැහැ. එහෙම කළ යුතුමයි කියලා පරමාත්මයක් ඒකේ නැහැ. ඒක කරන්න හේතුව වේදනාව හරියට නොදැකීම. වේදනාවක් වෙනවා මුලමදාග නොදැකී නොබැලී දුක් වේදනාව සුඛ වේදනාව මුලමදාග දකින්නවනම් අපිට හම් වෙයි අවස්ථාව දුකක් ආව සැපක් ආව ඒකට සැලෙන්න තු ව්‍යාපාර නොකර පෙමෙන් දුක් පෙන්දායක ඉන්න ගුණක්පත් වෙනකොට අපිට ඉවසීමේ ශක්තිය කියලා ඔය ඉවසීමේ ශක්තිය කවදාකවත් සතියෙන් තොරව ගන්න බෑ වේදනාව නොබල ගන්න බෑ ආනෙම ගන්න ගන්න ගන්න අපිට තේරෙන පටන් ගන්නවා අපේ හිත වේදනාව વિશે හිරිවැටිච්ච හිතක් වඩපත් වෙනවා වහා ක්‍රියාත්මක නොකරන හිතක් වඩපත් අපේ හිත වේදනාව එක්ක ඒක කියන්නේ getting a distance from the pain කියලා. pain මේ වේදනාවත් එක්ක මුංචි ඊට පාඩුව ගන්න. වේදනාව එන්නකොටම තැවෙන්න යන්නේ. වේදනාව එන්නකොටම උදම්ම ගන්න යන්නේ. ඒක පිළිබඳ අත්‍යවශ්‍යක සතිය පොඩ්ඩක් රින්කෝ. අප්‍රමාදේ පොඩ්ඩක් රින්කෝනකට පේනවා. ඒකෙන් ඈත් වෙන්න වෙන්න වේදනාවත් එක්ක උත්සන්න නොවෙන්න නොවෙන්න වේදනාවේ කියන්නේ දවර තවන ගැටි අඩු වෙන පටන් ගන්නවා. ඒක තීග්‍රයි, තාම උග්‍රයි, තාමත්ම දවන සුළු වේදනාව මතුවීමත් හා සමගම දවන තවන ගැටි වෙයි. ඒත් එක වහා ප්‍රතික්‍රියාවකට තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. වේදනාවේ මූලවර පුදුමාකාර තාලකට වෙනස්. චිත්ත විරත් කියන්නේ මොනවාකට ඒ වීරත්වයට එන්න පටන් ගත්තට පස්සේ අභියෝගයක් වෙනවා. ඔయిత තදබල වේදනාවක් ආවත් සැප වේවා දුක් වේවා විශ්ීමේ ශක්තිය ඇති කෙනාට මුළු ලෝකෙම යටයි. ආනෙකට අනිවාර්යයෙන්ම තණ්හා පහළ වෙන සිදුවෙන්නේ. එහෙම නොවුනොත් අපේ ජීවිතේ දුවන්නේම වේදනා අනුව පහළ වෙන තණ්හාවටම ඒක තමයි මෙතන මේ අවරෝ ආරෝහණ ක්‍රමයේ වේදනා පච්චය තණ්හා. ඊට පස්සේ තණ්හාවේ ස්වરૂපය මොකක්ද? ඒකට කියනවා භව නෙත්‍ය කියලා. භවය ඇති කිරීම කොනක් ඇති කරලා දෙනවා. ලොකු කොනක් නෑ මේ පුංචි කොනක් ඇති කරලා දෙනවා. ආන්නේ කොනේ තමයි ඊගාව චිත්තක්ෂණ ඊගාව භව ගැට ගන්න තැන නිසා භවයට තෘෂ්ණාව කියන්නේ හේතු ලක්ෂණ හැම දෙයකටම බීජ බවටපත් වෙනවා. හේතු බවටපත් වෙනවා තෘෂ්ණාවෙන් කියන්නේ එකයි. ඒ හේතු අපි ඇති කරගන්න හේතු කුඤ්ඤාමි සංඛාර අභුඤ්ඤාමි සංඛාර කියලා පින් පවල් වශයෙන් අපි දෙකට බෙදලා හිතනවනේ ඒ මේ ඇතිගෙන හේතු අත්නාරින ගතිය ඒ කියන්නේ ඒව පිළිබඳව මම කරගත්ත පින මම කරගත්ත පව කියලා ඒව අභිනන්දනය කරන අභිරති කරන ගතිය තමයි තෘෂ්ණාවෙන් ඇති කරන්නේ ලස්සන මේ සම්බන්ධතාවයක් පෙන්වනවා විශේෂ මිත්‍රි විශ්වාසය දක්වන්නේ මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම මේ සංසාරේ හේතු දෙකක් මුල් දෙකක්. තෘෂ්ණාව ළඟ හේතුව අවිද්‍යාව ඈත තියෙන හේතුව කියලා කියන්නේ. ඒක විසුද්ධි මාර්ගයේ පෙන්නනවා ඇයි මේ මුලක් හොයන්න බැරි සංසාරේ සරුවත්නාංශයේ මේ අවිද්‍යාවේ හේතුවක් මුලක් විදියට මෝහය තව මොනක් විදිහට පෙන්වන්න හේතුව කෙනෙකුට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකදී මෙන්න මෙහෙම මතක තියාගන්න පුළුවන් ප්‍රකාශයක් කරනවා. අපි කරන තාක්කල් අකුසල කර්ම. එහෙම නැත්නම් මේ සුගතියේ දුක්ගතියට යන කර්ම කෙරෙන්නේ අවිද්‍යාව නිසා. ඒ සංසාරේ වැඩ. අපි කරන තාක්කල් කුසල කර්ම සුගතියට යන කර්ම කෙරෙන්නේ තෘෂ්ණාව නිසා. එතන පහු කරන්නේ අවිද්‍යාව නිසා. පින් කරන්නේ තෘෂ්ණාව නිසා. ඒක තෘෂ්ණාව ටිකක් පැණි රස ගතියක් තියෙනවා. අවිද්‍යාවේ චිත්ත රසයක් තියෙනවා. හැබැයි දෙකම කරන්නේ සංසාරේ වඩන එක. ඒක නිසා විශේෂයෙන්ම භව තෘෂ්ණාව තම මන්තර වඩන එක අපි හොඳ සීතු තනතුරක් ලබන්න, රාජ්‍ය තනතුරක් ලබන්න, එහෙම නැත්නම් වෙන පොහොසත් තනතුර ලබන්න මේ පින්කම් කරනකොට ඒකේ තියෙන මේ මතු භව තෘෂ්ණාව කරේ යති මේ ඇලීම තෘෂ්ණාව අපි වහලනවා ඒ කෙරෙහි ඇති අවිද්‍යාව. මේ තෘෂ්ණාව කිරුවොත් මොකද අපි හොරකම් කරනවානේ. අපි දන් දෙන එක කරන්නේ. අපි මේක සාධාරණීකරණය කරනවා. ඒ කරන පින ඒකට හේතු වෙලා තියෙන අවිද්‍යාව. අපි ළඟ ඇති වෙන්න තියෙන හේතු කර්ම දැක්වීම කියලා මූල ධර්මයක් කිතුල් ගහට කියන එකට කියන්න දෙයක් තියෙනවා. ඒ වගේ අපි මේ භව තෘෂ්ණාවෙන් අනන්ත සුගතිගාමී පින්කම් කරනවා. මේ යටි දන්නවා මේකෙන් සංසාරේ වැටෙනවා කියලා. නමුත් අවිද්‍යාව එක රසක්. ඒ වගේම තමයි අවිද්‍යාවෙන් අකුසල කර්මයක් කරනවා. නොදෙමත් කමිතා හෝ නොහොම දෙයක් වෙච්චායි කියලා අකුසල කර්ම කරනකොට ඒක තෘෂ්ණාවෙන් වසාව. තමන්ගේ පරු තමන්ට පේන්නේ. අනුන් කෙරුවොත් අපි මේ සුචෛතවාදීක විදියට දඬුවම් කරන්නයි নানা ප්‍රදේවල කරනවා. නම් Taman ටික කරනකොට ඒක. ඔය බයිබලයේ සම්බන්ධ පරණ මේ සිද්ධියක් තියෙනවා කතා කරලා. ඒකදී ඉඳලා කියනවා මේ කතෝලික සභාවේ ගෝල්ගොතයි කියලා සාන්තුවේ හරිම මානව හිතවාදී මිනිස්සේ යබෝම සරල ජීවිතයක් ගත කරලා තියෙනවා. තියා දවසක් පල්ලියට ඇවිල්ලා තියෙනවා මීෂමට ආපෙලාදී පල්ලිය මිනිස්සු වැඩි දන්නේ වාදිලි දන්නවා අද ගෝල්කොතතුමා අපේ පල්ලියේ ඉන්නවා කියලා. එදාම ඒ ගමේ මේ වෛශ්‍යාවක් වෛශ්‍යා කර්ම කරන නිසා ගහක බැඳලා ගල් ගහලා මරන්න තීන්දුව දෙන දවසක්. ඒකේ වෛශ්‍යාවෙන් ගහේ ගහේ බැඳලා දැන් ගමේ මිනිස්සු ඔක්කොම ගල් අරගෙන ලැහැත්ලා ඉන්නවලු හරියට ඒ වෙලාවට ගල් ගහලා මරලා. ඉතින් අර අම්මගේ ගලේ ගහේ බැලලා මුර ගාලා කෑ ගහනවලු තොප්පිමයි වැටෙන්නේ මාව හම්බෙන්න දවල් දෙනවා ගල් ගහන්න. ඉතින් විශාල ගෝසාවක්. ඊට පස්සේ ගෝල්ගොතට ඇහිලා තියෙන කාමරේ ඉන්නකොට මේ ගෝසාවක් පල්ලියේ මිදුලේ. මෙයා ඊට පස්සේ එළියට එනකොටම ඔක්කොම දන්නවා මේ ගෝල්ගොතයි කියන්නේ බොහොම සදාචාරාත්මක මුරුදු ගතිය ඇති බොහෝම ගුණ සම්පන්න පුද්ගලයෙක්. එයා එළියට එනකොට අර සදාචාර සම්පන්න මිනිස්සු නැත්නම් අපි කියන සුචරිතවාදී වලු බලන්නේ ස්වාමීන් මේ ගෑණි නිසා කිසිම දරුවකට මේ සුචරිතයක් කරන්නේ නැහැ හැදෙන හැදෙන කොල්ලෝ අමාරු වැඩ. ඥාන කොච්චර කිව්වත් හැදෙන්නේ කියලා හැදෙන්නේ. අපි ඒ නිසා බයිබලයේ තියෙන විදිහට ඒක පොතේ කියන ගල් ගහන මරනවා. ඒක ගෝල් මුදල් ආකරණයට ඕන තමයි කරන්නේ. ගල් ගහන මරනවා. ඒක තමයි කරන්නේ. හැබැයි ඒ පොතේ කියලා තියෙන පිරිසිදු කෙනෙක් ගල ගන්නවා. ඒ නිසා කවුරු හරි කැමති නම් Tamanට විශ්වාස නම් Taman පිරිසිදු කියලා ගල ගන්නදී කියලා. අර ගල් දුක් නැටනවා කියලා. කිසි කෙනෙකුට නෑ පිරිසිදු චරිතය. ඒ වුණාට අර පව් කාලයට ගල් ගහීමට ඕන තරම් සුචරිතවාදී වෙනවා. ඔය සිද්ධිය තමයි අපේ ජීවිතේ හොරාන්ති. අපි කවදාකවත් අපේ තෘෂ්ණාවට අහුනාට පස්සේ මාන්නයට අවුනාට පස්සේ දෘෂ්ටියට අවුනාට පස්සේ අපි කරන බව පේන්නේ මේ අනුකරණ බව දන්වල් දෙන්න ඕනේ කියලා පෙරපාලන ඒ මොකද ඒ දුක්චරිත කරනකොට එන අවිද්‍යාව අපේ තෘෂ්ණාවෙන් වසාලන තෘෂ්ණා කියන්නේ මගේ පවක ප්‍රශ්නයක් නෑ මට ඕන දෙයක් අනුන්ගේ පව තමයි ඔන්න කාරණා කවදාකවත් මේ විහිළු කතා කියනකොට නම් අපිට ඇත්ත ඒක දිහා බලලා ගැඹුරු වටහා ගන්න බැරිත් නෑ නමුත් සතියට අහුනේ නැත්තම් අපි විසින් අපි පිළිබඳව වෙනම නීති පද්ධතියකින් තමයි දැනුවම් පවරන්නේ ඒක නෙවෙයි අනුන්ට පද්ධතිය ඒක වෙනම පද්ධතියක් වෙනම නීති පද්ධතියක් තියෙනවා ඒකම අනු අපිට දැනුවම් කරනකොට අපි කියන්නේ අපි කෙරෙන්න අනුකම්පා විය යුතුයි අල්ලපු ගෙදරින් යන්න ගවල කරන්නේ උන්වගේ කැට හරීම තුච්ච හැම කෙනෙකුටම අදාළ මේ ප්‍රපංච වලට අනේ ප්‍රපංච කවදා හරි කවුරු හරි කියලා දුන්නොත් අපිට ඒ මනුස්සයා සදාකාලික වෛරක්කාරී පාඩපත් වෙනවා. කවදාකවත් අපි කැමති නැහැ සත්‍යයට මුහුණ දෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ අපිට. පුණ්‍යන්ත සාමාන්‍ය කෙන පව් කරන්න එපා. පින් කරපළා පන්තිල ප්‍රතිඋන්ද අටසිල් කියන කෙකෙල්ල දීලා සත්‍ය කියන කණ්ණාඩිය මුහුණට අරගෙන අප්‍රමාදීව මේ දුක එනකොට බලන්න සැප එනකොට බලන්න හේතුව බලන්න කියනකොට අපිට හරියට මේ පිපිච්ච මලක් පොල් කටුවක් ප්‍රත් වෙන ගිනි ගොඩකට දැම්මා වගේ මිලාන වෙලා යන පණ ගන්නවා. අපි මොකක්ද මේ රංගපාන රංගපෑන්නේ ජීවිතේ. අනු වෙනුවෙන් එක හැන්දකින් බෙදෙනවා තමයි මේ කැන්දකින් බෙදෙනවා. අනු අපිට බෙදනකොට එක හැන්දකින් බලාපොරොත්තු වෙනවා අනු අනුන්ට බෙදනකොට තව හැන්දකින් බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතරමැද මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක වැඩ කරන හැටි මොනම තාලකින්වත් පරතෝ ഘോഷකින් තොරව අනුන් කියලා දීමකින් තොරව තේරුම් ගන්න බෑ. අනුන් කියලා දුන්නත් නිවන් ලබන්න බෑ. අනුන් කියලා දීපදේ වටහා ගන්න සතිය තියෙනවා. Tamangeම කියලා වැරදි ටික තමයි දැනගෙන තියෙන්නේ. වැරදි හක දාන්නවා. ඒ සෑම වැරද්දක්ම අපි ආප දාන්නේ එක්ක තෘෂ්ණාවට අහුවෙලා එක්ක අවිද්‍යාවට අහුවෙලා. වැරදි හක දාන්න නැතුව වැරදි දිහා අපි ස්වයං විවේචනය බලන්න එක්කෝ එහෙම නැත්නම් කැත නැතුව බලන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් හම්බෙන්න. ගුරුවරයාගේ අදහන. ওই දෙකේදිම වෙන්නේ යටහත් වීම. සරෙන්ඩරි. ඔබ තමයි ජීවිතේම ලස්සන කරන එකම රහස. ඒ නිසා කියන්නේ ඔබ යමක් කරනකොට කිසිසේත් ප්‍රමාණයෙන් බකලා උපරිමේ කරපන්. හැබැයි කවදාකවත් මොකද බලාපොරොත්තු වෙන්නේ. ආනුවේ ගේම දන්නවනම් තණ්හාවට අපිට කරන්න දෙන්නේ නැහැ. තෘෂ්ණාව අපිව නාස්ලම දාගන්නේ ඔක අනිත් පැත්ත කරන්නේ. අපි කරනකොට අඩුවෙන්ම කරලා වැඩිම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා ඒක තමයි ආඩි හත් දෙනායි කැඳ හැරී කතාව තියෙන්නේ. ආඩි හත් දෙනාම ලෝභය. ඒකත් කරන් දවල් වල ගිහින් ගහන කාලා හැන්දාවට හත් දෙනෙක් එකතු වුණාලු අම්බලම. ඒක ඔක්කොම එකතුලා දරව යනවා නිකන් තියලා මුත්‍යා හොදලා කියලා කිව්වලු අපි ඔක්කොම එක්කනම් ආල්මිට මිට දාලා කැඳක් හදලා කට්ටිය කාලා උදේරුම් කියලා. ඒ ඔක්කොම වතුර බහනකොට අර මුත්‍ය ළඟට ගිහිල්ලා තමන්ගේ මඩිසලෙන් හාල් මිටක් ගන්නවා වගේ පෙන්නලා හාල් ගන්න නැතුව අරකට අතගෝල නිකන්. ඊගාව එක්කනම් ගිහිල්ලා ඉවරලා දැන් අනිත් හය දෙනාගේ මට පොණ්ඩ බැරිය කියලා එයා නිකන්. ඊගාව එක්කනම් කියලා දැන් අනිත් කයන පුළුවන් කියලා අන්තිම බලනකොට හත් දෙනාම මුට්ටිය බලන්නෙත් නෑ මුට්ටිය දැම්මා වගේ පෙන්න ඇවිල්ලා ඉතින් කට්ටිය කතා කරන කැඳවුම කියලා කියලා බලන්න යනකොට එක්කෙනෙක්වත් දාන්නේ වතුර පැයි පැහි තියෙනවා අන්‍යෝනිත තමන්ද කරන වෙලාවේදී තමන් ඒ කටයුත්ත නොකර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කට්ටියගේ වැඩවලට කියන්නේ මොන ආදීනද නැහැ කැඳහැලිය වගේ තමයි ඒ වගේ කරන්නේ ගොත් අපි කවදාකවත් තණ්හාවෙන් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා අපි සමාදාය සික්කත සික්ඛා වගේ කියලා කවදාවත් සඳහන් කරනවා. ඔබ ඊළඟ ශිල්පද සමාදන්ය. කවුරුත් එනකම් කියන්නේ එපා. එහෙම කෙරුවොත් අවිද්‍යාව හෝ තෘෂ්ණාව යකරනවා. ඔබ ශිල්පද ඊළඟට කරපන්. එතකොට කියන්නේ යටහක් පහක් කියන්නේ. ආනේ විදිහට කලෙන්ට කිරීමේ ප්‍රමාණය නැතුව නොකල යුතු නොකිරීමේ ප්‍රමාණය නැතුව යනවනම් අපි තෘෂ්ණාව නතර වෙනවා කියලා කියන්න බෑ. භාවනාව කරන වෙලාවෙදීම අපිට තේරෙන්න පටන් ගන්නවා අපි කරන මේ අපි අපිව රවටා ගැනීම. ටික ටික තේරෙනවා මේක විතර දරන්න බැරි දෙයක් මනුස්ස ජීවිතේට නෑ. අපි කවදා හෝ දැනගත්තට පස්සේ අපි විතර අපේ මෝඩකම විතර අපිට හතුරෙක් නෑ ඉතින් දිසෝ දිසං ජනතං කෛරා වේදීවා පන වේදින මිච්ඡාවන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. තමන් වරදවාගත්ත චින්තනයේ සංකල්පේ විතර Tamanට හානි කරන දෙයක් ලෝකයේ ඇත්තේ වෛරක්කාරයක් වෛරක්කාරයෙකුට යමක් කරනවා වේ හා සමාන වේගයකට වැඩි වේගයක් මේ වරදියට වටහාගත් සංකල්ප අපිට කොහොමද මෙන්න මේ සංකල්ප රින්ගන්නේ වෙන දේ වෙනකොටම මෙනෙහි නොකරොත් තමයි වෙන දේ වෙනකොට ආශ්වාසය එනකොට ආශ්වාසය වශයෙන් ප්‍රශ්වාසය එනකොට ප්‍රශ්වාසය වශයෙන් මෙනෙහි කරන අතරමැද සංකල්ප වෙනකන් ඉඩක් නැහැ. සංකල්ප රින්ගන්නේ පමාවෙන්. ඒ නිසා අපි පටන් ගන්නකොට පමා. ඒක දැනගෙන පටන් ගන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට ටිකින් ටිකින් ටිකින් ටිකින් ආශාසයක් එනකොටම මෙනෙහි කරනවා. ප්‍රසවාසයක් එනකොටම මෙනෙහි කරනවා. ආශාසය කරගෙන යන සාධයක් ඇහෙනකොටම මෙනෙහි කරනවා. ප්‍රසවාසයක් එනකොටම මෙනෙහි කරනවා කරගෙන කරගෙන යනකොට ඒ එන දේවල් වලින් අපිව වෙස්වස්නන්ට මායා කරවන්න, නතු කරවන්න, විඤ්ඤා කරවන්න තියෙන අඩුවෙනවා. අන්න එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල අපේ පමාව අනුව විවිධාකාර සංකල්ප රුචි අරුචිකම් පෞරුෂත්ව මිත්‍යා දෘෂ්ටි තණ්හාමාන අතරමැදි අවස්ථාව ගත්තා දැනුත් ගන්නවා වෙනස කියන දැන් ගන්න බව දාන්න ආනික දැනගත්ත දවස් තමයි මේ සතිය මේ තණ්හ වේදනාවක් ආස තණ්හා පහළ වෙන්න පුළුවන් සතිය අනිත් පැත්තට ගන්නවා මේ තණ්හාව ඇති වුණාට පස්සේ තණ්හාවට අපි ආශ කරන්නේ ඒක නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා දැනගත්තාම නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේ අපි තණ්හාව අභිනන්දනය කරනවා ඒ අභිනන්දනය කරන නිසා තණ්හාව කොච්චර කැතවැඩ කරුවත් අපිට එපා වෙන්නේ අතීත ලක්ෂණයක් තියෙන තෘප්තිමත් වෙන්නේ නමුත් කවදා හෝ අපි දැනගත්තොත් මේක අසතිය නිසා මිත්‍යා සංකල්ප නිසා වෙන්නේ කියලා අපිට තේරෙන පටන් අර ගන්නවා මේක ඇහිගල් කූඩයක් වතුර පුරවට හදනවා වගේ තෘප්තිමත් කරන්න බැරි දෙයක් මේ ඇහ ප්‍රෝමයි කියලා කියන්නේ රූපවලින් කන ප්‍රෝමයි කියලා කියන ශබ්දවලින් නාසය ප්‍රෝමයි කියලා කියන ගන්ධ රස ගන්ධ සුවඳින් කට ප්‍රෝමයි කියලා කියන රසවලින් පය කය ප්‍රෝමයි කියලා කියන සුඛභෝගී යාන වාහන වලින් හදපු මෙත්ත වලින් කාදාවක් කියන්නේ. ඉන්සාව ඒකදී මේ මූලික අවශ්‍යතාවන් වලට බහින්න ඕනේ. ප්‍රයෝජනෙ ගලපලා වැඩ කරන්න. වැඩ කරලා මේවා කොහොමද මේක කල්ප මේ අරගෙන ආවේ කියලා බලන්න අලුතෙන් අලුතෙන් අපි රූප බලන ආකාර වෙනකොට සද්ධාන් දෙනකොට ඌ වෙන්න ඇරලා බලකන්න යන්න එපා. වෙන්න ඇරලා කොහොමද අසතියේ නැත්තම් අවිද්‍යාවෙන් මේක පෝෂණය වෙන්නේ නැති විද්‍යාවෙන් සතිය එනකොට මේවා බොළඳ බව පුස් බව තේරෙන්න පටන් ගත්තොත් මේ තණ්හා කරවත්තු නිතර ඇසුරු කිරීම ආශයනේ කැටලන්න බලන්න පාටියන්නේ පුරුද්දට යාළුවෙක් එක්ක තියෙන ගනුදෙනු නතර වෙනවා අනිවාර්යෙන් කරන්න ඕනේ රේඩියෝ ඇහිලි පත්තර බැලුනි ඒක ටික ටික ටික ටික නතර කරගන්න පුළුවන් වෙනවා කරගෙන කරගෙන යනකොට ඉතුරු වෙන කාලේ හම්බ වෙනක නැති වෙන්නේ කවදාකවත් එපා වෙළඳ ව්‍යාපාරවල කරන්නේ මේ කාලේ නැවත භාවනාවට දානවා නම් එnde ende ende ende මේ අනවශ්‍ය සුඛෝභෝගී හානිකර දේවල් අනු කරලා ඉතින් මේ කාලේ ටික ටික ටික ටික දානකොට අපිට අපිත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා මම දැන් මෙතන ඉන්න වෙලාව වැඩි වෙනකොට ජීවනාන්තාවේ සෑහෙන දුක්ඛ අධිකම් වල සෑහෙන වෙනසක් වෙනවා එතකොට උපාදානයට හේතු වෙන්නේ තණ්හා කර වස්තු ළඟ ළඟ ඇසුරු කිරීම තණ්හාව අභිනන්දන කරන වස්තු ගතියක් තියෙනවා. ඒකට ඇලෙන ගතියක් තියෙනවා තෘප්තිමත් කරන්නේ. ඔහේ ඒකම කරකරන්නේ. ආන් එතනින් කඩා ගන්න පුළුවන් උනොත් මේ පුරෝධකත් අබ්බැහියට තරණය කරන නාස්තිය. දැන් මේ රටවල් වල තියෙන කොන්සියුමරයිසේෂන්. සාක්කේ වල තියෙනවා, ගේනවා. එක මිනිස්සේ කාලේ වලට පස්සේ විලිකොන ප්‍රදේශය බලන්න. විශේෂයෙන්ම ඔය මේ මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා හරි සබ්වේකට ගිහිල්ලා හරි අපේ දාන ප්ලාස්ටික් කැරි ප්‍රදේශ කොහට දැම්මේ? කිසි කෙනෙක් වගේ කියන්නේ අපිට මේක තමයි සුකෝභෝගේ 5 star system එක කියලා හිතන්නේ. වැද්දෙක් දැක්කම මූණට කියලා ගන්නවා. වැද්ද කවදාහකත් පරිසරය කියලා කියන්නේ. උතිබ්බ නැතිව වැද්දකට උන. මේකේ මනේ පොළොවට තියෙන දේවල් තේරම උඩට අරගෙන මහතු පිට සම්පූර්ණ පොළොව කෙලෙසලා මාළුවෙකුට මන්දිරෙකට ඉන්න බැරි තරම් ඒකත් කෙලෙසලා. හුස්ම ගන්න පෙරදම වාතයක් කෙලෙනවා. අවුවත් නරක වෙන ගන්නට පරිසරයක් කෙලෙනවා. බොන්න බෑ වතුර ටිකක් ඒ තරමට කෙලෙනවා. අපි කියන සිස්ටයි කියන්නේ. සිස්ටයි තුච්චයි කියන්නේ. මෙන්න මේක තේරුම් අරගෙන අපි මේ වගේ මධ්‍යස්ථකාරක වෙනවා කියනවා. ප්‍රයෝජන ගන්න වැඩ කරනකොට මේ මත උපාදාන කරන වැඩි කරන ගතියක් වෙනවා. උපාදානයේ හේතුව රාස කරනවත් නැවත නැවත ඇස්තු කිරීම. කොච්චර මේක භයානකද කියලා කියනවනම් ඔල කැමති නැහැ මේවා කියනකට අම්මත් එක්කුණා තොනට ගෑස් වෙලුවොත් අම්මව රණ්ණය කරන්න හිතනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ වෙලාව තියෙන බුදුරජාණන්සේ ඉන්න කාලේ අම්මයි පුතයි දෙන්නම එක තැන වස්වසලා කොහේට වැඩි ඇසුරු කිරීමේ අර මාතෘ ගෞරවය නැතුව දෙන්න සම්භෝගයටපත් වෙනවා. අපිට ඔබ හරි ලැජ්ජයි කියන්නේ මොකද ඉන්න බව ඉන්න දීවිලි දෙන්නා ඔය වැඩේ මෙකෙරුවා නම් දිනවල જાතියක් නැහැ. අපි ඇවිල්ලා තියෙන හිතින් තමයි. මොකද හේතුව උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ආස කරන වස්තු බල බල ඉන්නකොට අර සීමා මායියාවල් පනිනවා. පැනන රාශිය ඔය මොකක්ද? ඒ නිසා අපි ඊට ඉස්සර වෙලා ඒ මේවා භයානකයි ළඟ හිටියොත් තමයි කියලා දුරින් දුරවන් කියලා කියනවා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න යන්න එපා කියලා. නමුත් ඇසුරු කෙරුවාට පස්සේ වැට්ටල් වලට ගින්දර ලඟුණාට පස්සේ ගිනි තියන්න ඕනේ නෑ ගිනි ගන්නවා. ආනික දැනගෙන තමයි වේදනාව මත්තනේ තණ්හාව දැනගෙන අපි මොඩරේට් වෙනවා කියලා. එහෙම නැත්නම් මධ්‍යස්ථ වෙනවා. ප්‍රයෝජන හලකලා වැඩ කරනවා. එතන මූලික අවශ්‍යතාවන් වලට වැඩ කරන්න පටන් ගත්තොත් ඒ කාම වස්තුන් තැඩිසේ ඇසුරු කිරීම. පරිરૂපාදානෙ ටික ටික අඩු වෙනකොට තණ්හාව අනිවාර්යයෙන්ම උපාදානයට යනවා කියන එක. දැඩි බැඳීමකට යනවා කියන එක කඩනවා. ඒ නිසා ගැටේ ලිහෙන්නේම වේදනාවක් තණ්හාවක් අතර. ඒක දුරින් තුනේ වීම දුර දුරවන් වීමෙන් තමයි ඒ උපාදාන මට්ටමට යන්න දෙන්නට රැක ගන්න පුළුවන්. උපාදාන මට්ටමට යන්න නැති වෙන්න නම් අපි ලෝකෙට ප්‍රධාන වශයෙන් බදලා තියෙනවා. මේ ඥාති පරිවර්තය භෝග පරිවර්තය විතර කතා කරනවා. තරවටනන්සේ මේ ගීගේ හැර යාම ගැන කතා කරන්නේ අප්පං වා භෝග මහාන්තං වා ඥාති පරිවර්තං පාවයි. අප්පං වා මහාන්තං වා භෝග පරිවර්තං පාවයි. ස්වල්පෝ හෝ වේවා මහත් හෝ වේවා නෑ පිළිස අතහැරලා. ස්වල්පෝ හෝ වේවා පහත් හෝ වේවා වස්තු භෝග අතහැරලා දීකේ හැදෙයි කියන්නේ. ඔය දෙක තමයි සංසාරේ දෙන කොකුලේ. ඔකේ මේක සමාජ විරෝධී වෙනවා. ඕවාගේ තියෙන නරක කතා කරන්න පටන් ගන්නවා. ඔකේ තියෙන නරක නෙමෙයි කතා කරන්නේ ඕනෑට වැඩිය විශේෂක ස්වරූපයකට දැඩි බන්ධන තියාගත්ත බුදුරජාණන් වහන්සේට බෑ අපිව ගන්න. කොයිතරම් භවනා කරත් බෑ. ඒ නිසා ඒ වගේ පරෝජනය සලකලා ඥාතින් વિશે පැවතිය යුතු ආකාරයක් තියෙනවා. ඒක මිසින් එහාට ඕනේ වස්තු විශේෂ පැවතිය යුතු ආකාරයක් තියෙනවා. ඒක මිස ඊට එහාට ඕනේ නෑ කිව්වොත් තෘෂ්ණාව නිසා උපාදාන කිරීමට දැඩි බන්ධන අඩු කරන්න පටන් ගන්නකොට භවයේ කැඩීම විතරක් නෙවෙයි මෙලෝ වශයෙන්ම පුදුමාකාර නිස්සාරණ සුඛය. ඒ නිස්සාරණ සුඛය කියන්නේ දිහිගේ කිනගයක් වාගේ ඒකේ බොහෝම දුවිලි සහිතයි. පැවිද්ද නැත්තම් මේ අපි කියන අභිනිෂ්ක්‍මණය දැන් දවස් 10ක් අපි යම් ප්‍රමාණයකට නෑදෑයන්ගෙන් වත්තුලින් කළ ගත කරනකොට ඇතිවෙච්ච තත්ත්වය අභ්‍යවකාශය. අබ්බෝ කාලෝ පම්බජ්ජා. ඊගේ නෙක්වීම අභ්‍යවකාශය වගේ. කරා සම්බාධෝ කරා සෝරජාපතෝ. ඊගේ වාක්‍ය සම්බාධ සහිතයි. සජාපතෝ කියන්නේ දුවිලි ආකීම. ආනෝක දැනගෙන වැඩ කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ කොස් කපනකොට පොල් දෙක ගන්නක් කොහොමද? කොහොමදක් ගන්න කොස් කියන්නේ කොපොල්ල කියලා. කොහොල්ල ගලවන්න ලේසි. 230 ගන්න නෙවෙයි 120 නෙවෙයි වැඩි ලොකු කරන්ට් එකක් තමයි කමන්නේ රබර් අතට රබර් ග්ලව්ස් දෙක දාගත්තට පස්සේ අත ගාවට හදින්නේ ඒ වගේ කරන සෑම කටයුත්තකම සතියෙන් කරනවා නම් අප්‍රමාදීව කරනවා නම් කෙලස් බරිත දෙයක් කරා එහෙම නැත්නම් පින්බර දෙයක් කරා දෙකම දාගන්න නරකයි දෙක කොයික ගැහුවා තණ්හාව නිසා උපාදාන වෙනවා කියන කතාව තියෙනවා ඒ නිසා ඔය අපේ සාසනී වැඩියෙන්ම බරවත්ම අභිනිෂ්කක කරපු හාමුදුරුවෝ සඳහන් කරන කියන්නේ රට්ටපාලාමුදුරුවෝ. රට්ටපාලාමුදුරුවෝ කියලා කියන්නේ ඒ ගෙදර දීපු එකම පිළිගන්නවා. අම්මගේ පරම්පරාවෙන් මුදල් හතක් තිබිලා තියෙනවා. අම්මගේ අත්තම්මගේ ඒ පරම්පරාව. තාත්තගේ පරම්පරාව අත්තමුත් අගිත්ත කිරිගිත්ත දත්ත බණත් අගිරි කැමත් අයියලා කියන්නේ අත්මුතු පරම්පරාවක වස්තු දෙකයි. ඒ නිසා කොහොමද බලන්නේ කියලා කියන්නේ දරුවා මේ වස්තුව රැකගෙන ඉදිරියට මේ પરම්පරාව ගෙනියන්නේ. හදිසිය දවසක සල්පිලට ගිය වෙලාවේදී ධර්මචනාංශේ වහනහන අහගෙන ඉඳලා. අහගෙන ඉන්නකොට හිතුණු මුන්නාන්ස්ටේ කියන එකක් තියෙන හැබැයි මේ gedare ඉඳගෙන මේක කරන්න බෑ. මේ කියන පිරිසිදු කම gedare ඉඳගෙන කරන්න බෑ. ඉතින් මෙයාගේ තරුණ වයසට මේක පුදුමයි වැඩිච්ච එක පෙර කර පිනිසා වැඩි gedare ගිහලා අම්මට තාත්තට කියලා කියනවා. අම්මේ තාත්තට මම බුදුම නැහුවා මේක හරිනම් මට හිතේ ඇටි හරිනම් මේ පිරිසුදු භ්‍රමචාරිය දෙකේම කාරණා. ඒ නිසා මට උඹලා කැමති නම් මට පැවිදි කවදද දෙන්නේ? අම්මයි තාත්තයි ගොළු දරුවෝ උඹ මැරුණත් අපි බෙන් බෙන් එන කනගාටු වෙන පණ තියෙන කාලේ බෙන් බෙන් එනවා කියන එක අහන්නත් එපා වෙන්නේ නැහැ. ඒතරයි කියන්නේ. ඊට පස්සේ මෙයා දෙවෙනි හැරේට කියලා දෙන අම්මලා තාත්තලා හිතට අමාරුයි. නමුත් මට බණ ඇහුණා නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ භ්‍රමචාරිය රකින්න නම් මේ ගීගික කරකවයි. මේ සම්බදාතම දෙවෙනි හැරේට කිල්ලුවයි කියලා හිතලා. පළවෙනි ආමතක කරන මට අවස්ථාවක් දෙන්න. සම්මෙතාත්තය කියලා කියන කොහොමද? උඹ හදිසි මරණකින් මරුණත් අපි කනගාට වෙනවා දරුවෝ. එහෙ වෙකින් මේ සම්පූර්ණ ගෙඩිය පිටින් ඉඳලා කොහොම වෙන්නේ? වෙන්නේ නැහැ. ඉතින් තුන්වෙනි හැරේට කිල්ලුවා. තුන්වෙනි හැරේට කිල්ලුවාට පස්සේ කිව්වට පස්සේ එතකොට සම්පූර්ණ හිතු මාර්ගාවේ යම්මයි තාත්තා කතා කරන තැනක තිබුණලු කලාවලු නැති තැන. ඒක සාමාන්‍ය මැටි බෝල. එතන වැටිලා ගියවලු නිකන් මම මෙතන මැරිච්චාවයි නැගිටින්නේ. ඉතින් අම්මලාත්ලා හිතවලු ඔය කෑ ගැහුවට බඩගිනි වෙනකොට නැගිටින්නේ. දවසක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා තුන්වෙනි දවසේ නැගිටින්නේ නැහැ ඊට පස්සේ අම්මලා තාත්තලා කරගන්න දෙයක් නැහැ යාගේ අඹුවට කතා කරන්න විච්චෝන් කියලා බෑ ඊපස්සේ යාළුවන්ට ඉන්නේ කියලා අතමල දෙන මිනුමා විතාල මරණයක් මේ වෙන්න හදන්නේ. මෙහෙම දෙල්ලෙන් දෙන්නත් බෑ දැන් මේ උපවාසය. ඊට පස්සේ ආලෝ කතා කරලා ගිහින් කියනවා. දැන් මුතුන් මේ දවසේ ඉන්න කාලත් නැහැ, බීලත් නැහැ, මොනකට පරිමෝදලත් නැහැ. ඒක නිසා මේ අම්මලාට නරකක් නෙවෙයි කියන්නේ සලකා බලන්න. ඒක මේ මොනම විදිහකට නෑ බෑ කියලා නෑ මොකක්වත් නෑ හා කියන්නේත් නෑ. ඉතින් ආලෝ පැත්තකට ගිහලා කතා කරලා ගියොත් දැන් මේ මනුස්සයා මෙතන හිටියොත් ඉන්න දැඩි අදිෂ්ඨානය නිසා නරකයි. තාමඩ කතර ගිලිකොල මෙහෙම කරා. මේක නිසා දැන් ඔය දැඩි ආසාවක් නැතිවෙන්නේ ඔක් කියලා ඔක් කෙරෙන්නේ ගිහිල්ලා දියුරු හරි. ඒක නිසා පැවිදි අපි උත්සාහ කරන්න කිව්වලු පැවිදුනාට පස්සේ මේ දැන් තියෙන ආසාව කඩමු. හරිම කියලා. අගේ පරණ අඹුවයි දාගිය ඔක්කොම එකට වෙලා ආ එහෙනම් කැමැත්තෙන් පැවිදි කිදේ. මේ රට බලහමෝ දැනගන්නවා මේක මේ නිවන් ලැබුවට වැඩි අමාරු දිනුවක් තියෙනවා කියලා. පලාතකට පේන්නේ නැති පැත්තකට ඈත දුර බැහැරගෙන යනවා සර්වඥාන්සේ නොදන්න ධර්මය හැටට. ඊළඟ ඇවිත් ගන්න. ඊළඟ සම්පූර්ණ බණ භාවනා කරනවා. කටලා ඒ ස්වාමීන් වහන්සේ හැබැයි ප්‍රතිඵල ප්‍රතිඵල කියන්නේ රහත් භාවයට. පත් වුණාට පස්සේ ආයශරයක් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ඒ රට්ටපාල කෝරගේ රාජ්‍යයේ රජු හොඳට ධන සිටු කවුරුනේ. පස්සේ රජුණන්ගේ මාලිගාවට උයනේ නතර වෙනවා. පස්සේ රජු ගිහලා ආරාධනා කරන මාලිගාවට ගිහින් නෑ අපි කැලේ ඉන්නේ හොඳයි කියලා වලට ඉන්නේ නෑ කියලා බෑ. ඊට පස්සේ කතා කරලා රජු කියන දැන් ඔබතුමා මේ කරපු වැඩෙන් ආවේ ශාල මේ රටම කන් බිලදී. මෙච්චර සර සම්පත කටහඬලා ගිහින් මෙයාගේ ජීවිතය ගත කරනවා මොකද? එහෙම එහෙම කරන්න හේතු මොකද? ඒකට රට පනහඳුවේ කොරගේ රජතුමාට එයා මේ ජීවිතය දිහා දකින හැටි පිළිබඳව කියනවා ඒක සාමාන්‍ය කියන්නේ මේ කාමයේ තියෙන ආදීනව වෙනකොට ඒකම කතා කරලා කියනවා උපනීයති ලෝකෝ අද්දු මේ ලෝකයක තනපත් ඉස්පාසුවක් නැහැ මරන්න ඉන්න ආරගේ කවකාලට ඇදෙනකොට කවකාහක ස්ථානට ඇදගෙන යනකොට නිට්ටරෝම අර්ගපත කිසිම ඉස්පාසුවක් ඒ ආවන මොහොතේ බත් කනකොට වැලිලි කරනකොට මොනවා කරනකොටවත් මට නිදහසක් පවු නොවේ අකුසල් නොවේ කියලා එකම චිත්තක්ෂණයක් අඩු ධ්‍රුව කියලා කියන්නේ ද්‍රවයට ලෝකේ කරපෙනකොට නිශ්චලව තියෙන තන ද්‍රවය නිරක්ෂිතම හයියෙන් කරපේ අන්නේම නිශ්චල තනක් නෙකිය අඩුවයි හැම චිත්තක්ෂණයකම කෙලස් පෙරේ ඒ නිසා මට දැනෙන්නේ මේක දැවෙන තනක් කියලා ඒ වගේම එතුමා සඳහන් කරනවා අත්තානෝ ලෝකේ අනිබිස්තරෝ කිසිම ආරසාවක් දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. අනිත් මේ සත්‍යය පවට බයයි. ඒ නිසා මේ පවට බය නැතුව ඔබ නිවන් දකින්න මෙතන හිටපන් කියලා රජ කෙනෙකුට සීතුවෙනුට බ්‍රහ්මිනුට මාරේකට කිසිම කෙනෙකුට අපිට පව නොවි ඉන්න කියලා දෙන්න පුළුවන් ආරක්ෂක ස්ථානයක් ලෝකේ. අනිබිස්තරෝ කිසි කෙනෙකුට මේකේ අධිකාරී ශක්තියක් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නැහැ. බුදුරජාණන් පැහැදිලිවම සඳහන් කරනවා මායම බලන්නේ මට ගන්න දෙයක් නෑ. අපේ හදවතේ කිසි වෙලාවක මම ගැලවුම් කාර්යය මාව සාධනයන්නේ ඒකට මම ඔබ විමුක්තියටපත් කරනවා කියන විමුක්තිදායකෙක් නෑ. ඔන්නෝදේව අනබිස්තරයි. මේකේ කිසිම අධිකාරී ශක්තියක් මට ගන්න බෑ. බලලා තේරෙනවා ඔබලා බේරියක්. ලෝකේ මොනක්වත් නෑ. ඒක මේ රටපාල වහන්සේ කියන්නේ අත්තානෝලෝකේ අනිසරෝ කිසිම ආරක්ෂාවක් නැහැ අපිට ආරක්ෂා දෙන්න පුළුවන් බලවේගයක් ලෝකේ ඇත්තේ ඒ වගේ අස්සකෝ ලෝකේ සම්බම් පහය ගමනිය මට අයිති කියලා මුළු කෝබිබුවක් තරම් ප්‍රතිලක්ෂයක් නැහැ නෝසීම දාලා යන්නේ මේ කොච්චර බදාගෙන හිටියා මේක අස්සකෝ සකකේ කියන්නේ මගේ මට කියන දෙයක් සම්බම් පහය තමයි. අවසාන අඬන අඬවල අතහැරලා. මේ තමයි ලෝකෙ මම දැකපු හැටි. ඒ වගේම අතන ඕනෝ ලෝකෝ අතිච්ඡෝ කාම දාසෝ. මේ ලෝකෙ හැමදාම හිග විතක්ක එක එක්කත් ඇති කියලා නෑ. සදාකාලික වුණ භාවයක් තියෙනවා. ඒ වගේම අතිත්‍යයි අතෘප්ති කරන්නේ. මේක මට ඇති කියලා අවල් තැනකදී කෝටිපති. එහෙනම් අච්චරක් මගේ අන්තපුරේ ස්ත්‍රීන් ඉන්න ඇති කියපු කෙනෙක්. නැත්නම් මට මෙච්චර සැප මෙච්චර දාන්නමාන ඇති කියු මිනිහෙක් ලෝකේ නැහැ. අතිත්තු කාමදාසු විසෑම ශිර්ධනාම රජවරුමගේ හිටියට කාම රාජිනියගේ කාම රාජධානී බත් බැලේ කඹුරන් උදේ ඉඳලා හැන්දෑවකම් කරන්නේ කාමන කඹුරන්. ඊට පස්සේ රජවරුන් කියන මෙහෙම එකේ මම මොකටද මේ ජීවිතේ ඉන්නේ කියලා. ඒක රජු අභියෝග කරනවා. ඒ එහෙම කිය බලන්න මම කොච්චර සැපේදී කොහොමද කියන්නේ. එතකොට එයා අහනවා රජුගෙන් අහනවා මේ ඌනෝ ලෝකෝ ගැන මට නෑ මට පිළිචිකට තියෙන්නේ. මම බොහොම සතුටුයි. මම නේ රටේ රජුයි. එතකොට ඔය මේ රටපාල ස්වාමීන් වහන්සේ අහනවා හොඳයි මහරජාණන් ඔබතුමා ඉන්නේ කෝරා විලාජ්ජි. ඕකෙන් දකුණු දෙසින් හෝ උතුරු දෙසින් හෝ දකුණු නැගෙනහිරින් හෝ බටහිරින් ඊටාම දුර්වල ඒ වගේම හොඳ සස්තිතික රටක් තියෙනවා. රජවරු අතර කැටුමක් තියෙන නිසා රට හොඳට පිළිලා තියෙන්නේ ගැහුවත් අල්ලගන්න පුළුවන් කියලා වැද්දෙක් ඇවිල්ලා ඔබතුමාට කිව්වොත්. අසවලන බොම්ලීසි අල්ලන්න පුළුවන් මේක මෙච්චර භෞතික සම්පන්න මොකද කරන්නේ මම ගන්න. ආ උන් ඕකට තමයි මම කියන්නේ ඌණ භාවය කියලා. ඔබ අතර ඇත්තිනම් ඔබතුමාට ඇත්තිනම් මොකටද රටවල් වලන්නේ? ඒ නිසා කවදාකවත් උඩට ඌණ නැහැ කියන්න බෑ. ඒ වගේම ඔබට කියන්නවද තෘප්තිමත් කියලා හිතුවොත් කියලා තෘප්තිමත් කියලා. එහෙනම් දැන් දවල්ට කාපුණේ ඇයි රැයට කන්නේ? දවල්ට හොඳට කන්න කන්න ගියාම පැලෙන්නේ. රැයට කන්නකොට තෘප්ති ඉවරයි. ආයෙ රැයට කන්නවා. කොයි දේවල් පිළිවෙත්. රැයට කොච්චර ලෝකේ තියෙන හොඳම දේ කියනවා. ඊගාවදී බලන්න ඇහැ ආයෙත් කන කොච්චර වටිනා සත්‍ය ඇස්සුවා ආය සත්‍ය අහන්න ලෑස්ති. හැම ඉදුරෙකම හිත හිතයි කෝ හිතයි කෝයක් වගේ කොච්චර පිළිවත් ඉවරයක් නෑ. ඊට පස්සේ රාජ්‍ය රෝගීලා කියනවා මම කාගේවත් අදාසෙක් නෙමෙයි කාමදායකම් කරන්නේ කියලා. ඒක රාජ්‍යයන් ආදිනවා ඔබතුමාගේ රාජ්‍යයේ අන්තපුරයක් කී දෙනෙක් ඉන්නවා. අජුලගේ ඇඟිලි මැදි ගන්න කියන්නේ. එතකොට කියනවා ඒ වුණත් කීගේ ප්‍රාන්ත රාජ්‍යයක ඉතාම සුළුකේ කාන්තාවක් කියනවා. දැන් විවාහකයි පුරුෂයාගම දුරුලයි කියලා ආනතුන මොකද කරන්නේ? මම කොහොමින් හරි නරකයෙන් හරි පුරුෂයා හිතකට දාලා ඉත්‍යව ගන්න. ආනවර තමයි කියන්නේ කාමදාසය කියලා. පෙන්න දුන්නට පස්සේ ඒ රජුරෝ ඉතින් මේ කතා වෙන කෙනෙක් කියන කතා කරා නම් රජුරෝ රාජදඬුවම් කරනවා. මේ රටපාල හාමුදුරුවෝ නිසා රජුරෝ බාරගන්න. ඉතින් සර්වඥාජි මොනවාක්වත් උකට සම්බන්ධ වෙන්නේ රජුන් මේ සර්වඥාන්ත දන්නවා මේ රක්තපාල කුමාරගේ මේ බණ හිච්ඡාන රජුගන්ට තේරෙනවා කියලා. අන්තිමට ඒක අද රක්තපාල සූත්‍රය කියලා මෛත්‍රීනිකාය සඳහන් වෙලා තියෙනවා. මේ කාමයේ අතින් අපි කොඩි දාන්න හැදුවට කවමදාකවත් මේ ලෝකෙකින් නාඩනකාරීත්වයක අපිට තැනකට එන්න බෑ. අපිට කරන්න පුළුවන් මේගොල්ලෝ නටන පද ටික නටන එක විතරයි. ඔක තේරුම් ගන්න මේ කාමයේ හේතු වෙන්නේ වේදනාවයි ඔන්න වේදනාව පිනවන්නේ මේ තේරම කාමරක්පත්ති කියලා වේදනාව පිනවන අවබෝධයක් ඇති කරගන්න ඒ කාමයන් පිළිබඳව ඇත්තා වූ අභිනතිය අත නෑර බදාගෙන යන ගතිය තේරෙන්න පටන් ගන්න මේක ඔක්කොම නටවන්නේ වේදනාවෙන් වේදනාව පිළිබඳ වේදේ පහළ වෙච්ච දවසට වේදනාපච්චය තණ්හා වෙනකොට මේක පිළිබඳව ප්‍රඥාව බලන්න එහෙම බලන වේදනා වස්තු සමාගෙන කාම වස්තු ඉදිරිලා හින්දරනකල් ලං කරන බදාගෙන ඉන්න ගතිය කෙරේ. එතකොට බැරි වෙනවා වේදනාව මතින් ඇතිවෙච්ච තණ්හාවට උපාදාන ඇතිවීමේ ශක්තිය නැති වෙනවා. නමුත් මේ වේදනා තණ්හාව නැති කරනවා කියලා ලබනාත්මේ ලබ සැප පිණිස මේ ආත්ම දන් දෙන එක වක්‍රෝත්යෙන් ඒක කරගන්න. එහෙම නැත්නම් එහෙම දේවල් කරගන්න බැරි කෙනා නරන මරණ විනාශ කරනවා කියන විභව තණ්හාව ඒත් වක්‍රෝත්යෙන් තණ්හාවට වැඩ ඒ හේතුව මොකද? එවැනි දේවල් වලින් බලාපොරොත්තු වෙච්ච කෙනාමේ වේදනාව දැකලා නෙවෙයි වැඩි කරන්නේ. වේදනාව දැකලා තණ්හාව තේරුම් ගත්තොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනේම මුල් හිතෙනවා. එතකොට ඒක කියලා මේ කාම වස්තු ඇසුරු කිරීම නම් නැත්නම් ඇසුරු කිරීමෙන් වෙන්න පුළුවන් උපාදානය. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුරුවන් කිරීම තමයි. ඒක තමයි සාමාන්‍ය අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. නිස්සාරණය කියලා කියන්නේ ඒකට. නමුත් ඒ නිස්සාරණ කෙරුවට වැඩක් නැහැ. වේදනා පිළිබඳ හැඟීමක් නැතුව තෘෂ්ණා පිළිබඳ හැඟීමක් නැතුව. ඒ නිසා දීගතර හිටියා කාමවත් ආශ්‍රය කළා. අපි සත්‍යමත් වෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා නම් අප්‍රමාදීව කටයුතු කරනවා නම් මේ කාමයට කරන පරිදිද කාමයට කරන කැමැතිද කාමයට කරන බබ්බලක දාස බලය තේරුම් ගත්ත දවස් තමයි අපිට හරුවචනාංශේ කොච්චර නම් විමුක්තිදායකයන් වහන්සේලාමද උන්වහන්සේ සඳහන් කරන්නේ මම හරියට කැලේ අලුත් තනකොළ හොයා කකා ඇවිදින මුව බොව්වෙකුසේ කිසිවෙකුට බැලකම් මොකද ලෝකේ සැරිසරනවා අනිත් සේරම බැලේ අනිත් සේරම බැලේ මොකටද මේ තණ්හාවට දායකම් කරන්නේ ඒ කැතම බැලකම තමයි හාමුදුරුව රසාව කරන එක. ඒකත් ලංකාවේ කියන්නේ. ඒ තරමටම ගියේ කියන්නේ මොකටද වෙන මොනකටද? බඩ විතරයි කරන්නේ. එහෙම නැත්නම් මේ කාමයේ වේදනාවට තියෙන ආසාව නිසා. ඒ නිසා මේ වගේ දුරදිග ගියොත් අනිවාර්යයෙන්ම මේ උපාදා උපාදාන වෙලා භව ජාති ජරා මරණ වෙන ඇති වෙන එකේ චර්ම තේරුම් ගන්න අමාරු නෑ. අපිට තේරුම් ගන්න පුළුවන් වේදනාව පිළිබඳ හරි හැඟීමක් පහළ වෙනවනම් මේ පුද්ගලයා මූලික අවශ්‍යතාවන් වලට බහිනවා. උපයෝගීතාවේ ප්‍රෝජනේ සාකලම රැකෙන තැනට එනකොට ඔය ස්කවුට් ක්‍රමයේ තියෙන බේරින් කවසාන තුමැති කර ඒක ලබවචන දැක්ක කරු මේ බික්කු ශාසනයේ තියෙන අන්නේගේ වටිනාකම තියෙනවා. ඒක ගිහින් ගොඩාක් හැදගන්න පුළුවන්. හැදගන්නකොට මේ අනවශ්‍ය බොරු සෝබන නැති. නමුත් ඒක මේ කියා ගන්නට බැරි. හොඳට සතිය කරගෙන යනවනම් නොහිතුවත් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැතුව ඊගාව ආත්මය නැති කරනවා කියන්නේ ජාති නැති කරනවා කියන කියනවා. මේ ඇතුලේ ජාති දුක නැති කරන්න මොනම නාටකවලද? ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෑ. මේක බාර ගන්න ඕනේ. මේක වෙලා තියෙන පෙර ආත්ම නිසා. මොකද එකක් වගේ බලා ගන්න පුළුවන් මරණ චිත්තක්ෂණය විතරයි. ආය භවයක් තණ්හා කාන්ත භව තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුන දෙක නැතුව එළමිච්ච දුක් ටික විඳගෙන එළමිච්ච වේදනා ටික විඳගෙන හිටියොත් අලුතෙන් කර්ම රැසුම් කර ඉදාට පුළුවන් අපිට උදානන අනේක ජාති සංකාරයන් සඳහා විසමනේ විසංගහකාරණ වේලන්තු දුක්ඛා ජාති තුනක් තමයි. ඒ වෙනතු මේ දැනට එන දුක් නැති කරන්න ආගම ගාවන්න එපා. මේ සතිය ගාවන්න එපා. ඒ වෙනතම මේ අප්‍රමාදේ ගාවන්න එපා. ඒක කවදාවත් කරන්න බෑ. සර්වඥාජන තවසාන භවයේ දේශනා වේදනා 12ක් දීලා තියෙනවා. මොකක්ද නැවතේ පිටුම් කාවේ තියලු ඇට බත්තර ධර්මයට පුංචි කරන්නේ කුටි කාලය. දැන් අපිට කියන්න බෑ අපි මේ භාවනා කරන කාර්යකම් කියලා මේකල කියලා කියන්නේ. එහෙම වුණත් ඒවල සම්බෝධිතාවකාරක දේවල්. අපි උත්සාහ කරන්නේ මොකටද? මේ තෘෂ්ණාව නිසා උපාදාන නිසා කියන භවයේ කඩලා භවයේ නිසා කියන මතු જાතිය නැති කරන්නේ කමේ જાතිය දුක් නැති කරන්නේ. ඉතින් භාවනා කරන්නේ නැත්තු මේ අනවශ්‍ය භාවනාවෙන් කරන දෙලසෝ කිරීම විචාර අනුගේ හික්කේ වගේ ලාමක දේවල් වලට යන්න දෙන්න එපා. ඒ වගේ කියොත් කියන්නේ ආයත් කාම කරනවා වැඩෙන එකයි. ඒක නොවීමද නම් මුලක පටන් අවිද්‍යාවේ පටන් තියෙන මේ කෙලෙස් පරිපගතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දරගෙන හැම අරමුණට මුණ යන චිත්තක්ෂණයකම අත්මේ තේරම කෙලෙස් වෙලේ ගලවන බව ආදර බාරගෙන මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව සතියෙන් ගත කරනවා නම් එනිනාන මෙනෙහි කරගෙන ඒකෙදී යෝග ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨකම තමයි. මොන්නම ප්‍රාර්ථනාවක් නැහැ. කල යුත්තේ දේ කරන්න නම් මේ වේදනාව නිසා තණ්හා, තණ්හා නිසා භවයේ මේ උපාදාන කියන එක දුරට ගමන තේරගන්න ඕනේ. තේරුම් ගන්න ඵලයන්ව නෙවෙයි ඒකට හේතු පාරණා. ඒ නිසා හැම කෙනෙකුටම මේ භාවනා වැඩමුළුවක් නිසා, බණ නිසා මේ මතට සිදුවෙන සෑම දෙයකම මත පිට දක්ව පමණක් නෙවෙයි ඇතුළත බලලා මෝඩකම් වෙනකොට මෝඩකම් වශයෙන් දක්ෂකම් වෙනකොට දක්ෂකම් වශයෙන් පව් කරනකොට පව් වශයෙන් පින් කරනකොට පින් වශයෙන් මිස පව් වලට කැම අකමැති වෙන්න පින් වලට කැමති වීමක් කියන තෘෂ්ණාව පහළම වේවා කියලා